ස්වාමිනාස ඕනනම් මාතෘකාවක් ගන්න පුළුවන් ආශ්‍රව හරකක් හරි එකක් කතා කරන්න වගේ එකක් අපි කවදාත් කතා කරලා නැති නිසා මොනවාද මේ ආශ්‍රව කියලා අපි අහලා තියෙන දේවල් මොනවද ආශ්‍රව කියලා කියන්නේ ඒවා හැදෙන්නේ කොහොමද අපිට ආශ්‍රවයන් ටික ටික අඩු කරගන්න මොනවද ක්‍රමවේදයක් මොන හරි තථාගතයන් වහන්සේ කියලා තියෙනවද එහෙමනම් අපි ඒකට යොමු වෙන්නේ කොහොමද වගේ ප්‍රවේශයක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතන හැම නැත්නම් වෙන කාට හරි වෙන මාතෘකාවක් තියෙනවා නම් ඒ ප්‍රශ්නයක් නැහැ ඒක මම සම්මත ඒ අදහසත් හොඳයි අපිට ආශ්‍රව සම්බන්ධව නම් පැහැදිලිම සූත්‍ර දේශනාවක් එහෙම තියෙන නිසා අපිට ඒ වගේ තැනකින් යන්නත් පුළුවන්. කිව්වත් වගේ තව මොන හරි අදහසක් තියෙනවද අනිත් අයට? හොඳයි. එහෙනම් දැන් අපි ආශ්‍රව ගැන කතා කරන්න කලින් ආශ්‍රව කියන්නේ ආශ්‍රව පිළිබඳව විස්තරයකට යන්න කලින් මම කැමති ආශ්‍රව සම්බන්ධව ඔය ඇත්තොන්ගේ දැනුම කොහොමද කියලා දැනගන්න. ඔයත් කොයි විදිහටද ආශ්‍රව කියන එක දැනගෙන ඉන්නේ කියන අදහසට අදහසක් අරගෙන අපි ඒකත් එක්ක ටිකක් සාකච්ඡා කරගමු සූත්‍රානුසාරයෙන් එහෙම කොහොමද මේ ආශ්‍රව සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කියන කාරණාව. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ මම මතු කරපු නිසා මම වචන කීපයක් එකතු කරන්නම් වහන්සේගේ අවසරයතෝ ආශ්‍රව හැටියට එතකොට අපිට ආශ්‍රව කියන්නේ මොනවද කියන ජාති මොනවද බුදුහාමුදුරු කියලා තියෙන්නේ කියන එක අපිට ඉස්සෙල්ලා කතා කරන්න පුළුවන් කියලා හිතනවා. අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවානේ කාම ආශ්‍රව, ditthි ආශ්‍රව, අවිද්‍ය ආශ්‍රව නිතරම ගන්නවා. කාම ආශ්‍රව, ditthි ආශ්‍රව, අවිද්‍ය ආශ්‍රව හතරක් තියෙනවා වගේ මට මතක. භව ආශ්‍රව. භව ආශ්‍රව. එතකොට මේ හතර අනිත් එක අහලා තියෙන්නේ දැන් කාම ආශ්‍රව වගේ නම් මම අහලා තියෙන ඉතින් ස්වාමීන් වහන්සේ ඒවා අපි නිකන් මේ අපි මොන හරි කිරීමක් නිසා ඇති කරගන්න නිකන් මනසේ ඇති කරගෙන තියෙන පසු සංඥාවල් වගේ එකක් කියලා තමයි මට තේරුම් මම තේරුම් අරගෙන තියෙන්නේ. අපි හිතමු අපි කාම ආශ්‍රවයන් කියලා කියන්නේ අපි කාමයන්ගේ යෙදিলা යෙදিলা ඒවායින් උළුවේ ඇති කරගෙන තියෙන ඒව මතකයන් එක්ක වගේ තියෙන ඒවට කැමැත්තන් ඇති වෙලා ඒවා එන පසු සංඥාවන්. කාමයන් ඉඳලා ඒක එන පසු සංඥාවන්. ඒ වගේම එහෙම තමයි මම ඒක තේරුම් අරගෙන තියෙන්නේ මේ වාස්සේ ඒක හරිද කියලා පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න අපි අනිත් අඩක් මොන හරි අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා කියමු තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ අවසරයි මම ආශ්‍රව කියන වචනේ ඉතරම නිර්වචනය කරන්න දන්නේ නැහැ. මට හිතන විදිහට අපි සංසාරේ පුරාවට අපේ එකතු කරගත්ත දේවල් අපේ සසරේ පුරාවට මේ මේ දක්වා මේ මොහොත දක්වා අප අපේ එකතු කරගත්ත පින් පව පිනත් පයි තියනවාද කියලා මම නම් දන්නේ නැහැ. පින් නෙමෙයි පව මධ්‍යකනේ පාශ්‍රව ක්ෂේත්‍රවම පිනත් පයි තියෙන්න උදේ තියෙනවා. මට හරියටම ෂුවර් නැහැ. එකතු කරගත්ත දේවල් කියන කොහොම මම හිතන්නේ. ශාමණේස දැන් රජද විස්තර කරපු වගේ ආශ්‍රව හතරක් තියෙනවානේ. එතන කාමාශ්‍රවය කියලා මම හිතාගෙන ඉන්නේ පංචකාමයන් නිසා ඇති කරගන්නා වූ කැමැත්තක් කියන එක භව ආශ්‍රය කියන්නේ භවයන්ට තියෙන කැමැත්ත. ඒ කියන්නේ දිව්‍ය ලෝකයන්නේ බ්‍රහ්ම ලෝකවල උපදින්න, මනුෂ්‍ය ලෝකවල උපදින්න ඒ වගේ තියෙන කැමැත්ත. භව දිට්ඨි ආශ්‍රය කියන්නේ දෘෂ්ටි ඒ කියන්නේ දෘෂ්ටි දිනානේ අපිට එක එක දෘෂ්ටියන්ට එකතු වෙලා තියෙන එකද දිට්ඨි ආශ්‍රව එතකොට නිතරම අවිද්‍යාව ආශ්‍රවනේ අවිද්‍යාව ඒ කියන්නේ අපි අවිද්‍යාවෙන්නේ මේ හැම දෙයක්ම කරන්නේ. ඒ කියන්නේ ඇත්ත ඇති සතියෙන් නැදකීම. අන්නේ ඒක අවිද්‍යාශ්‍රව හැටියට තමයි මම දැනගෙන ඉන්නේ. හොඳයි ඒ කියන්නේ අදහස් තව මේ වගේ තමයි පැහැදිලි වෙන්නේ අපි බලමු ටිකක් කතා බහ කරගන්න කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියලා. සූත්‍ර බොහොමයක් දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ ආශ්‍රව සම්බන්ධව ඒ සූත්‍ර අනුසාරයෙන් අපි දන්න ප්‍රධානම සූත්‍රය තමයි මේ සබ්බාසව සූත්‍රය. සියලු ආශ්‍රවයන් පිළිබඳව සූත්‍රය අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ සූත්‍රයේ වැඩිපුර සාකච්ඡා කරලා තියෙන තේ සූත්‍රය පදනම් කරගෙන ඒ කාරණාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ බොහොමයක් සූත්‍ර දේශනා කරලා තියෙනවා වගේම සූත්‍ර දෙකක් විතර මට හමු වෙලා තියෙනවා මේ සබ්බාසව සූත්‍රයට සමානව. ඒ කියන්නේ වැඩිපුර තව සූත්‍රයක් සබ්බාසව සූත්‍රයට අමතරව තව සූත්‍රයක් තියෙනවා. මේ පිළිබඳව විස්තර කරලා තියෙන. එතකොට ඒ හැම සූත්‍රයකම අදහස සමානයි. ආශ්‍රව පිළිබඳව නිර්වචනය ගත්තොත් ආශ්‍රව කියලා කිව්වේ පැසවනවා කියන අදහසින්. පල් වෙච්ච කුණු වෙච්ච කියන අදහසින් ඔය කෑම හැම පිලුම් වුණාම පිලුම් වුණත් නේ පිලුම් වෙලා දවස් දෙකක් යනකොට පෙන හැදිලා වගේ වතුර හැදිලා පැසවන ගතියක් එනවනේ අන්න ඒ වගේ ස්වභාවය. තෙලිජ්ජ වගේ දේවල් පැසවන ගතියව පැසෙව්වහමනේ රස එන්නේ. දැන් අපි ඔය හදන අච්චාරු වගේ දේවල් පවා චට්නි පැසවන්න පැසවන්න තමයි ඒකේ රසය ඊළඟට ජාඩි දානවා කියලා කිව්වෙත් ඒත් ඒ පැසවන තරමට තමයි ඒ වගේ පදම හැදෙන්නේ. එතකොට මේ පැසවනවා කියන අදහසින් අරගෙන තියෙන ආශ්‍රව අපිට කෙලස් කියන නමින් දැන් මේ ශාසනය කතා කරන්නේ හැමතිස්සෙම ආශ්‍රව නැති කිරීම සම්බන්ධනේ ආසවක්ඛය කියලානේ කතා කරන්නේ ආශ්‍රවයන් නැති කර ගැනීම සම්බන්ධවනේ දේශනා කරන්නේ එතකොට ආශ්‍රව කිව්වේ කැලෙස් වලට කියන විදිහක්. කැලෙස් වලට කියන තව නමක්. හැබැයි ආශ්‍රව කියලා වෙනමම විශේෂ කොට සාකච්ඡා කරනවා මොකද මතු පිටින් අපිට මේ හැදෙන කෙලෙස් ස්වභාවය හදාගන්න මූලික අත්තිවාරම පරිසරය හැදිලා තියෙන්නේ මේ ආශ්‍රව ස්වභාවයෙන්. ඉගෙන කාලාන්තරයක් තිස්සේ පැසව පැසවා පැසව පැසවා තියෙන දේවල් තමයි මතුවේ. ඒ නිසානේ අපි ඔය කාට හරි බනින්න ගියත්, දොස් කියන්න ගියත්, ප්‍රශංසා කරන්න ගියත් වමාරන්නේ ඔක්කොම පරණේව ඔක්කොම ඇදලා ගන්නවනේ එළියට. ඒ ඇදලා ගන්නේ ආශ්‍රව. හැංගිලා තියෙනේම හොඳින් හරි නරකින් හරි අපි එළියට ගන්නවනේ තියෙනේවා. එතකොට අපිට කාලාන්තරයක් අපි ඇසුරු කරපු දේවල් නිසා අපි තුල තියෙන අත්දැකීම ආශ්‍රව ගණයට යනවා. දැන් රජිත මහත්තයා මතක් කළා කාලයක් තිස්සේ අපි පරිහරණය කරන දේවල් කාලයක් තිස්සේ අපි කරමින් තියෙන දේවල් කාමාශ්‍රව වගේ දේවල් අපි අසුරු කරන දේවල් එක්ක නිසා අපිට ඒ සම්බන්ධය හැදෙනවා කියලා ඒ වගේම මේ හොඳ තැනක් මතුවනා තව සසඳරෝණගෙන් පිනත් ඒ ගණයට යනවාද කියලා මෙතෙන්දී මතු කරන්න ඕන දෙයක් තමයි අකුසල පක්ෂය තමයි හැමතිස්සෙම ආශ්‍රව කියන ගණයට යන්නේ කුසල් අනාසවයි ආශ්‍රව රහිතයි ඒ නිසානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුසල මාර්ගයක් විදිහට කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කුසලය සම්බන්ධව අකුසලය සම්බන්ධව දේශනා කරන තැනදී පැහැදිලි කරන්නේ යම් කෙනෙක් අකුසලය අකුසලය කියලා කතා කරොත් ඒ පංච නීවරණය ගැන කතා කරන්න කියනවා. යම් කෙනෙක් කුසලය ගැන කතා කරොත් ඒ සතර සතිපට්ඨානය කියනවා. එතකොට නීවරණ වලට සම්බන්ධ වෙන වැඩපිළිවෙල ආශ්‍රව සහිතයි. සතර සතිපට්ඨානයට සම්බන්ධ වෙන වැඩපිළිවෙල අනාශ්‍රවයි කෙලෙස් රහිතයි ඒ නිසා කුසල පක්ෂය ආශ්‍රව කියන ගණයට යන්නේ නැහැ එතකොට අකුසල විතරයි ආශ්‍රව බවට පත් වෙන්නේ ඉතින් ආශ්‍රව කියන වචනේ අදහස ওই විදිහට ගන්න ආශ්‍රව එක තැනකදී ආශ්‍රව තුනකුත් තව තැනකදී ආශ්‍රව හතරකුත් විදිහට ආශ්‍රව ගැන කතා කරනවා. ඉතින් අවසානයේ උත්තරේ හම්බෙන්නේ ආශ්‍රව හතරයි කියලා කාමාස, භවාසව, දිඨාසව, අවිජ්ජාසව කියන අවස්ථා හතර. එතකොට කාමාසව භවාසව ditthාසව අවිජ්ජාසව කියන මේ ආශ්‍රව ධර්ම හතර සකස් වෙන්න තව හේතුවක් තමයි අපේ තියෙන මේ විපල්ලාස සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස ditthi විපල්ලාස කියන මේ විපල්ලාස ධර්මයන් නිසා නিত্য සුඛ සුභ ආත්ම කියන සංඥාවල් එක්ක අපිට ආශ්‍රව හැදෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. අනාසව වෙන්නේ බොහොම අඩුවෙන් අනාසව ගණයට යන්නේ මේ සමත විදර්ශනා මාර්ගයක් වඩන අයගේ විතරයි. අනිත් හැම එකක්ම ආශ්‍රව ගණයට එකතු වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ ආශ්‍රව දුරු කර ගැනීම සම්බන්ධව දේශනා කරලා තියෙන කාරණා අතර සබ්බාසව සූත්‍රයේ ප්‍රධාන කාරණාවක් ප්‍රධාන තැනක් ගන්නවා. ඒක ඒත් අහලා තියෙන සූත්‍රය අපිට ඒකේ තියෙන කාරණා ටිකක් සාකච්ඡා කරගන්න පුළුවන්. ආශ්‍රව නිරුද්ධ වීම නිවනයි කියන තැනින් තමයි දේශනාව හැමතිස්සෙම සාකච්ඡා කරන්නේ. ආසවක්ඛය කියන තැනින් කතා කරන්නේ ඒක. එතකොට රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියන අවස්ථා තුන නිවන විදියට හඳුන්වනවා. රාග දෝෂ මෝහයන් ක්ෂය වීම දුරු වීම නිවනයි කියලා. රාග දෝෂ මෝහ ක්ෂය වෙනවා කියන්නේ ආශ්‍රව ක්ෂය වෙනවා කියන එකයි. එතකොට අපිට සසර හදන රාග දෝෂ මෝහ පැසව පැසව අපි තුල ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල තමයි ආශ්‍රව කිව්වේ. මතු පිටින් අපිට හමු වෙන මේ ඉන්ද්‍රිය පද්ධතියේ අපිට ලැබෙන අත්දැකීම් සීමාව පවත්වන්න ඒ ආශ්‍රව උපකාර කරනවා. ඒ උපකාර කරන නිසා තමයි බුදුරජාණන් වහන්සේ සමතයෙන් සහ විදර්ශනාවෙන් කොහොමද මේක දුරු කරගන්නේ කියලා දේශනා කරේ. එතෙන්ට හිත ගන්න කිව්වේ, එතෙන්ට පුහුණුව ගෙනියන්න කිව්වේ ඒ නිසා. මොකද සමතයෙන් අපි දන්නවා මතුපිට ස්වභාවය අපිට හැමතිස්සෙම සංසුන් කරලා දෙනවා කලබලය නිස්කලංක කරලා දෙනවා විදර්ශනාවේදී අපිට ආශ්‍රව සංසිඳවා ගන්න අවස්ථාව හදලා තියෙනවා හැදිලා තියෙනවා මේක අපි අය කලින් කල කතා කරපු කාරණා තියෙන්නේ මේ හැමතිස්සෙම රාග දෝෂ ස්වභාවය සමතය හරහා තැම්පත් කරනවා කලබලය අඩු කරනවා ඊළඟට මෝහ ස්වභාවය දුරු කරන්නේ හැමතිස්සෙම විදර්ශනාවෙන්. ඇලීම සහ ගැටීම කියන අවස්ථා දෙක මේ ඒ හරහා එන කලබලය සමතයෙන් සමතයටපත් කරාම මෝහය කියන ස්වභාවය ඉවත් කරලා නැවත නොඇලෙන නොගැටෙන මනසක් අපිට හදලා දෙන්නේ විදර්ශනාව. ඊළඟට මේ විදිහට ආශ්‍රව දුරු කරගන්න අපි දැනගෙන ඉන්න ඕන. දන්නේ නැතුව දකින්න නැතුව ආශ්‍රව දුරු කිරීමක් කරන්න බෑ. ඉබේ දුරු වෙන කෙලෙස් නැහැ. ඒ නිසා තමයි මම පුන පුනා කියුවේ පහුගිය කාලෙත් අපි කිසියම් විදියක භාවනා මානසිකාරයකින් ඇවිල්ලා හිත තැම්පත් කරගෙන එතෙන්ට වෙලා බලන් හිටියයි කියලා නැති වෙන ක්ලේශය බොහොම අඩුයි. ඉන් එහාට දියුණුවක් වෙන්න නම් අපිට බුද්ධ දේශනාවේ කියලා තියෙන විදිහට කෙලෙස් දැකීම කෙලෙස් කැපීම කියන කාරණාවල් කරගෙන යන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ අපස්සතෝ කිංච භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං khයෝ හෝති එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි දන්නා කෙනාට දකිනා කෙනාට ආශ්‍රවක්ෂය කියනවා කියලා. ආසවක්ඛය කියන්නේ දන්න කෙනාට දකින කෙනාට පමණයි. නොදන්න කෙනාට නෙමෙයි. කුමක් දකින කුමක් දන්න කෙනාටද කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදං දුක්ඛන්ති භික්ඛවේ ඥානතෝ පස්සතෝ ආසානං කයෝ හෝති. අයං දුක්ඛ සමුදයෝති භික්ඛවේ ඥානතෝ පස්සතෝ ආසානං කයෝ හෝති. අයං දුක්ඛ නිරෝධ නිරෝධෝති භික්කවේ ඥානතෝ පස්සතෝ ආසානං කයෝ හෝති. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති භික්කවේ ඥානතෝ පස්සතෝ ආසවානං කයෝ හෝති. එවං කෝ භික්කවේ ඥානතෝ එවං පස්සතෝ ආසවානං කයෝ හෝති. කොහොම දකින්න කොහොම දන්න කෙනාටද මේ ආශ්‍රවශය වෙන්නේ? මේ දුකයි කියලා දන්න දකින කෙනාට තමයි ආශ්‍රවශය වෙන්නේ. මේ දුක හටගන්න විදියයි මේ දුකේ නැති කිරීමයි මේ නැති කරන මාර්ගයයි කියලා දන්නා දකිනා කෙනාට තමයි ආශ්‍රවක්ෂය සිද්ධ වෙන්නේ. එහෙම නැතුව ආසවක්ඛයක් වෙන්නේ නැහැ. අපි ගොඩාක් වෙලාවට භාවනා කරනවා කියලා එහෙම කරන්නේ කෙලස් ටික උඩ läගගෙන පොඩ්ඩක් මොනවා හරි අරමුණක් අරගෙන හිත තියලා අර නට නටායන බුරබුරා නැගෙන කෙලස් කන්ද ටිකක් මොකක් හරි අරමුණකින් යටපත් කරලා අල්ලගෙන ඔබාගෙන ඉන්න එක තමයි කරන්නේ. ඒ නිසා තමයි අපිට ප්‍රතිඵල අඩු වෙන්නේ මොකද අපි එතන ඒ ඔබාගෙන ඉඳිල්ලෙන් විතරක් අපි සියල්ල බලාපොරොත්තු වෙන නිසා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක දකින්න ඕන. මේක බලන්න ඕන. බලන්න තියෙන්නේ කොහොමද? දකින්න තියෙන්නේ කොහොමද? නුවණින්. නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් කෙලෙස් දිහා බලන්න ඕනි කෙලෙස් දිහා දකින්න ඕනි මේක දැනගන්න ඕන දැන ගැනීමෙන් දැක ගැනීමෙන් තමයි ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේ විදිහට මේ මාර්ගය දේශනා කරන්නේ ඒකට තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හා ත්‍රිද ශික්ෂාව සීල සමාධි ප්‍රඥා මාර්ගය තමයි ආශ්‍රව වක්ෂය කරගන්න තියෙන මාර්ගය එතකොට අපි රකින්න සීලය රකින්න ඕන කෙලෙස් නැති වෙන විදියට කෙලෙස් ඇති වෙන විදියට සිල් රැකලා වැඩක් නැහැ. ඒක ආර්ය මාර්ගය නෙවෙයි. සමාධියවත් අපි කරන භාවනාව, චිත්ත භාවනාව කරන්න ඕන කෙලෙස් නැති වෙන විදියට ආස්ත්‍රවක්ෂය වෙන විදියට. පඤ්ඤාහෙවත් ප්‍රඥා භාවනාව, විදර්ශනා භාවනාව කරන්න ඕන ආසවක්ඛය වෙන විදියට. එතකොටයි අපිට ප්‍රතිඵල එන්නේ. අපි ඒ ක්‍රමපිලිවෙලට ක්‍රමවේදයට අනුව නොකළොත් ආශ්‍රවක්ෂය වෙනවයි කියලා කතා කරන්නේ. ඉතින් ඒක තමයි ආශ්‍රවයන් සම්බන්ධව මූලිකව කතා කරගන්න තියෙන කාරණාව ආශ්‍රව මොනවද සහ ඒ පිළිබඳව තියෙන කාරණා ටික තව ටිකක් අපිට විස්තර කරගන්න පුළුවනි. ඊට කලින් මම කැමතියි දැන් මේ කතා කරපු කාරණා එක්ක ඔයත් උන්ට යමක් තියෙනවා නම් සාකච්ඡාවට ගන්න. ස්වාමීන් වහන්සේ දැන් අපිට ඉඳගෙන භාවනා කරන්න ඕනේ ආශ්‍රව ශ්‍රවණය කරගන්න. අපිට එදිනෙදා ජීවිතයේ එන අවස්ථාවල අපිට අර වහන්සේ දීසේ කියවගේ ගැටේ ලියා ගන්න පුළුවන් නම් ඒකත් ආශ්‍රව ශක්තියේ එක මාර්ගයක් නෙවෙයි සාමාන්‍ය. ඒක ඒක ආශ්‍රව ශක්තියේ මාර්ගය ඒක නෙවෙයි සාමාන්‍ය. මොන වාඩි වෙලා ඉඳන් විතරක් කෙලස් බැහැර වෙනවා නම් ඉතින් ඔක මේ කාටක් කරත හැකිනේ. අපේ අතර ඉරියව්වෙන්ම සතර සතිපට්ඨානය දේශනා කරලා තියෙන්නේ ඒ කුමන ක්‍රමයකින් හෝ ආශ්‍රවක්ෂය කරගන්න පුළුවන් දැන් හිතන්නකෝ පාරේ විදගෙන යන ගමන් අපිට යථා ස්වභාවයේ තේරිලා නුවණ උදා වුණා නම් මේකයි මේ උනේ කියලා මොනවා හරි ඉන්සිඩන්ට් එකකින් තේතනම ආශ්‍රවක්ෂය වෙන්න පුළුවන්කම තියෙනවානේ ඒ නිසා ඇත්තටම මේ සමාජයේ හැමතිස්සෙම මතයක් තියෙනවා මේ කෙලෙස් දුරු කරන්න වාඩි වෙලා භාවනා කරන්න ඕනේ කියලා. ඒක එක ක්‍රමයක් විතරයි හැමතිස්සෙම. අර පංච විමුක්තායතන සූත්‍රයත් අහලා තිබුණා මට මතකයි මම කිව්ව පහුගිය කාලේ. එතකොට ඒ ක්‍රම පහක් විතර දේශනා කරලා තියෙනවා. එතකොට මේ හැම ක්‍රමයක්ම මේකට එකතු වෙනවා ඕනම වෙලාවක. කෙලස් බැහැර වෙන්න පුළුවන් දැන් ආනන්ද හාමුදුරුවන්ගේ කෙලස් බැහැරවීම කතා කරන්නේ ඉරියව් හතරෙන්ම තොර වෙච්ච අවස්ථාවක්. එතකොට හතරේ ඉරියව්වම කියන්නේ කෙලස් සහිත අවස්ථාවක්. එහෙමනම් අපි මේ ඉන්ද්‍රිය පද්ධතිය පරිහරණය කරන ඕනම වෙලාවක ආශ්‍රව හැදෙන්න පුළුවන් ආශ්‍රව නැති වෙන්න පුළුවන්. ඒ පරිහරණය කරන විදිහ අනුව තමයි ඒක තීන්දුව වෙන්නේ. අපිට කෙලෙස් හැදෙනවද කෙලෙස් නැති වෙනවද කියලා. තේරුණා සංඥාසමර අපි හතර වෙනස අපි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඔබවහන්සේට මේ ආශ්‍රව හතර කොහොමද දැන් ඔබවහන්සේ කියවන ඉපල්ලාසත් එක්කයි ඒක වෙන්නේ කියලා? එතකොට ඒ මොන මොන විපල්ලාස වලින්ද ඒක හැදෙන්නේ එහෙම නැත්නම් ස්පෙસિෆිකලි හදන විදිහක් තියෙනවද කියලා පොඩ්ඩක් තේරු කරලා දෙන්න පුළුවන් තේරුම් ගන්න. අපිට මූලිකව සකස් වෙන්නේ ඉන්ද්‍රිය හය මුල් කරගෙන කාමාශ්‍රව කියන එක සකස් වෙන එක අපිට පැහැදිලි අපි ඉන්ද්‍රිය හය පරිහරණය කරන විදිහට. ඊළඟට භවය සම්බන්ධව ආශ්‍රව ටිකත් ඒ හරහාම සකස් වෙන එතෙන්ට පරිසරය හැදෙනවා. දෘෂ්ටියත් ඒකටම සම්බන්ධ වෙනවා. අවිද්‍යාවත් ඒකටම සම්බන්ධ වෙනවා. දැන් කර්මානුරූප උප්පත්තිය කතා කරනකොට අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ අවස්ථාවල් පාදක කරගෙන හේතු පාදක වෙලා අපි උපන්නා කියලා භවය හැදුනා කියලා ධර්මයේ සාකච්ඡා කරමු. හැකනනාසය පරිහරණය කරනකොට අයෝනිසෝ මනසිකාරය ඉදිරිපත් වෙන නිසා හැම වෙලාවකම අයෝනිසෝ මනසිකාරය නම් ඉදිරිපත් උනේ අපිට නීවරණ ඉපදෙන්න කාමච්ඡන්ද ව්‍යාපාද ඉපදෙන්න මූලික පරිසරය ඒකෙන් සකස් වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාදාදී මූලික පරිසරය සකස් වෙන්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්න දුක් දේ සැපයි කියලා ගන්න සුබ අසුබ දේ සුබයි කියලා ගන්න අනාත්ම දේ ආත්මයි කියලා ගන්න මානසික ස්වභාවයක් අපිට හැදිලා තියෙනවා අපේ හිත අපේ දැක්ම අපේ සංඥාවල් සියල්ල ඒ අනුව පෙළ ගැහෙනවා මට මතකයි මේට බොහොම කාලයකට කලින් මම කතා කළා අපි ඇහෙන් බලලා ඒ පිළිබඳව ඇලීම ගැටීම ඇති වෙනකොටම කාමච්ඡන්ද ව්‍යාපාදාද ව්‍යාපාදාදී මේ නීවරණයන් ගොඩනගනවා ඒ ගොඩනගන්නෙම ඒ හැදෙන්නේ නීවරණය මේ හදන්නේ මේ විදිහේ ස්වභාවයක් කියන නොදැනීම නිසා හිතේ තියෙන විපිලිසර බව නිසා හිතේ තියෙන චපල බව නිසා ඊළඟට දැක්මේ තියෙන වැරදි බව නිසා සහ ගත්තු සංඥාවල් හැම එකක්ම වැරදියටම අරගෙන තියාගෙන තියෙන පුරුද්ද නිසාම අපි මේ ධර්මතා හදනවා කියලා මම මීට කලින් කතා බහක් කරා. එතකොට කාලාන්තරයක් තිස්සේ ඒ විදියට හැදි හැදි හැදි හැදි යන මේ නීවරණ ස්වභාවය චිත්ත දිට්ටි සංඥා විපල්ලාසත් එක්ක නিত্য සුඛ සුභ ආත්ම කියන සංඥාවල් වැඩ කර කර තියෙනකොට අපිට මේ එන කාමච්ඡන්ද ව්‍යාපාදාදී දේවල් ආශ්‍රව ගණයට එකතු කරලා දෙනවා. ඊළඟට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන අවස්ථා තුනෙන්නේ භවය සම්බන්ධව කතා කරන්නේ. සහ කාම භව, රූප භව, අරූප භව කියන අවස්ථාවලින්නේ. එතකොට භව තණ්හාව නැවත වෙන්න තියෙන කැමැත්ත, පවත්වන්න තියෙන කැමැත්ත සාස්වතය අපිට හදලා දෙනවා අපේ මේ පරිහරණ ස්වභාවයත් එක්ක. ඊළඟට අපි අර සංඥා දිට්ඨි චිත්ත විපල්ලාසයන් සහ නিত্য සුඛ සුභ ආත්ම කියන මේ පැටලිල්ල නිසාම අපේ දෘෂ්ටිය ස්වභාවයෙන් අපිට කෙලස් ගොන්නක් බවටම පත් වෙලා තියෙනවා එන්න එන්න එක තර වෙනවා මිසක එන්න එන්න එක ඈත් වෙනවා නෙමෙයි ඊළඟට අවිද්‍යාව නීවරණයක් විදිහට අපිට වැඩ කරනවා දස සංයෝජනවලත් අවසානයේදී අවිද්‍යාව දුරු වීම සම්බන්ධව සාකච්ඡා කරා. අවිද්‍යාව මෝහය මගඵලලාභියාට පවා තියෙන ස්වභාවයක් එක එක මට්ටම් වල ස්ටේජස් වල වෙනස්කම් ඇතිව නමුත් අවිද්‍යාව ආශ්‍රව ධර්මයක් විදියට යනවා හේතුව මේ චිත්ත දිට්ටි සංඥා සහ නিত্য සුඛ සුභ ආත්ම කියන මේ දෘෂ්ටිගත වීම එක්ක හැදෙන මෝහ මූල නිසා අපි ස්වභාවයෙන් එතන ඒ ටික ආශ්‍රව බවට පත් කරගන්නවා ඊළඟට. මේ විවිධ මාතෘකා වලින් විවිධ හැඩතල වලින් මේ ටික කතා කරනවා වෙන්නේ මේ ටික රොටේට් වෙන එක තමයි ගොඩක් වෙලාවට මේකේ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ. එතකොට මෙතන අපි පරිහරණය කරන ස්වභාවය අනුව මේ දේවල් අපිට එන්න එන්න එන්න එන්න නිදන්ගත වෙනවා කියන එක තමයි මගේ පැහැදිලිතාවය තියෙන්නේ. එතකොට ඒවා ක්ෂය කර ගැනීම සඳහා තමයි නැවතත් බුදුහාමුදුරුවෝ මේ මාර්ගය දේශනා කළේ. ඊට සාමනස දැන් භාවනාව <clears throat> කියන එක දැන් සබ්බාස සූත්‍රයේ බුදුහාමුදුරෝ කියලා තියෙන භාවනාව කියන එක ආශ්‍රව නැති කරන එක ක්‍රමයක් කියලානේ. එන තව ක්‍රම මම හිතන හතක් විස්තර කරනවා වගේ තමයි මට මතක තියෙන්නේ. ඒකෙන් දැන් සමහර ලාවට කියනවා ඔය ආහාරයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා කන එකත් ඒකත් මේ ආශ්‍රව නැසන ක්‍රමයක් වගේ එකක් වගේ මට තේරලා තියෙනවා. වගේම තව මොනවා හරි ආශ්‍රයයන් වැඩෙන විදි තියෙනවා නම් ඒව මග ඇරලා යන එක ඒකත් ආශ්‍රය නැති කරන විදියක් අර ඒ විදියට විස්තර කරලා තියෙන ඔබාන්දර පුළුවන් ද ඒකත් පොඩ්ඩක් මේ කාරණාවට මේකතු කරලා ඒ විස්තර පොඩ්ඩක් කරගෙන යන්න තේරුම් ගන්නයි සබ්බාසව සූත්‍රයේ සම්බන්ධව පැහැදිලි කරනවානේ දැන් ක්‍රම හතක්නේ එතන දේශනා කරලා තියෙන්නේ එතකොට ඒකේ අවසාන ක්‍රමයේ විදියට තමයි බුදුරජාන් වහන්සේ භාවනාව දේශනා කළේ එතෙන්දී අපි වරදවා ගත යුතු නැහැ. එකේ ඉඳන් හත දක්වා ඉලක්කම් හතක පිළිවෙලකට දේශනා කළ අන්තිම එක භාවනාවයි කියලා මේ ටික ඔක්කොම පිළිවෙලින් කරගෙන යෑම තමයි තියෙන්නේ කියන තැනක නෙමෙයි එන්න ඕන. මොකද අපි දේශනාව පැහැදිලි කරගෙන දේශනාව අපිට ලැබෙන ලැබෙන හැම වෙලාවකම පුහුණු කර ගැනීම තමයි කාරණාව එතන තියෙන්නේ. එහෙම නැතුව දැන් මේ කොටස ඉවර කළා මේ කොටස කරනවා එහෙම කතාවක් නෙමෙයි. එතකොට ආශ්‍රවයන් ප්‍රහාණය කරගන්න තියෙන සියලුම ක්‍රමවේද විදියට තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රය දේශනා කරේ. එතකොට ඒකෙදි මෙනෙහි කරන ක්‍රමයක් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියලා දේශනා කරලා තියෙනවා. ඒ ආදී පිළිවෙලට දර්ශනයෙන් දැකීමෙන් පහ කළ යුතු සංවරයෙන් පහ කළ යුතු ඇසුරු කිරීමෙන් ඉවසීමෙන් බැහැර කිරීමෙන් නැවත ආයි විනෝදනය කියලා කිව්වේ බැහැර කිරීම වශයෙන් සහ වැඩිම වශයෙන් භාවනාමය වශයෙන් භාවනාකේ වඩනවා කියන එකනේ වැඩිම වශයෙන් ප්‍රහාණය කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව තමයි මේ ඒ ක්‍රම වේදයන් එක දේශනා කළේ. එතකොට මේ සබ්බාසව සූත්‍රයට අදාළව ආශ්‍රව සම්බන්ධව පැහැදිලි කරලා තියෙන්නේ අපි කරන දේවල් ටික තුල කොහොමද අපිට කෙලෙස් හැදෙන්නේ කියන එක. ඒ නිසා තමයි මේ නුවණින් දකින්න ඕනි ස්වභාවය ඊට පස්සේ මෙනෙහි කළ බලන ප්‍රතිවේක්ෂා කළ බලන්න ඕනි ස්වභාවය ආදී විදියට ක්‍රමවේද කීපයකට බුදුහාඳුර දේශනා කළේ එදිනෙදා අපේ ජීවිතය තුළම සිද්ධ වෙන ක්‍රියාවලිය තුලින් කොහොමද ඒකේ ඒ තුලින්ම කොහොමද මේක දැකගෙන යන්නේ කියන එක සම්බන්ධව කරුණු වලට එතනේ පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට නුවණින් දර්ශනයෙන් පහකල යුතු කෙලෙස් ආශ්‍රව විදියට සාකච්ඡා කරලා තියෙන්නේ අපිට සැක සංකා තියෙනවනේ අතීතේ මම හිටියද කවුරු වෙලා හිටියද කොහොම කෙනෙක් වෙලා හිටියද මොනව කරාද අනාගතේ කොයි වගේ වෙයිද අනාගතේ කොහොම කෙනෙක් වෙයිද කොයි වගේ කෙනෙක් වෙලා මොනව කරයිද ඔහොම දෘෂ්ටියක් තියෙන වර්තමානයේ මම ඉන්නවද ওই විදිහේ දෘෂ්ටිගත වීමක් අපිට තියෙනවානේ අන්න ඒ නිසා අපිට ස්වභාවයෙන්ම මේ භව තණ්හා විභව තණ්හා කියන දෙක අපේ සකස් වෙනවා එතකොට අතීතයත් අනාගතයත් අල්ලාගෙන වර්තමානයත් අල්ලාගෙන කම්පයා කර කර බල බලා අපි ඒවනේ කතා කරන් තියෙන දැන් ඔය අපි කලිනුත් කතා කරේ සමහර වෙලාවට අපාය යන්න බයයි. ඒ නිසා ඉක්මනින් මේක කරගන්න ඕන. ඒ විදිහේ දේවල් තියෙනවා. එතකොට අපාය යන්න බය වුණයි කියලා අපාය යන එක නවතින්නේ අපි මාර්ගයේ වැඩුවොත් ප්‍රතිඵල හම්බ වෙනවා අපිට. බුදුහාඳුරේකේ භයානකකම දේශනා කරලා තියෙනවා. දේශනා කළා ඒකෙන් ගැලවෙන විදිහට දේශනා කරා. ඉතින් අපි ඒ ක්‍රමය අනුගමනය කළොත් අපිට ප්‍රතිඵල තියෙනවා. දැන් මෙතන අර දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව විදියට මේ පැත්ත කතා කරනකොට මම මේ සම්පූර්ණ සූත්‍ර පරිවර්තනය කරන්නේ නෙමෙයි යන්නේ තියෙන කාරණා ටික සරලව ගන්න පුළුවන් විදියට දැන් යම් ආකාරයකට මෙනෙහි කළොත් ඒ මෙනෙහි කරන ආකාරයට කෙලෙස් උපදිනවා නම් ඒ ආකාරයට මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරය. කියන්නේ කෙලෙස් උපදින ආකාරයට මෙනෙහි කළොත් ඒක අයෝනිසෝ මනසිකාරය. එතකොට මෙනෙහි කරන්න ඕනේ කෙලෙස් නැති වෙන විදියට නම් කෙලෙස් නැති වෙන විදියට මෙනෙහි කළොත් ඒක යෝනිසෝ මනසිකාරය. එතකොට කෙලෙස් නැති වෙන විදියට මෙනෙහි කරන කෙනාට තමයි අතීත අනාගත වර්තමාන සම්බන්ධව උන්නද නැද්ද මොකද උනේ කියන තොරතුරු හොයන්නේ නැතුව දෘෂ්ටිගත නොවි නුවණ මෙහෙवला සමත විදර්ශනා කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අනිත් හැමෝම කරන්නේ අතීතේ කවුරු වෙලා හිටියද අනාගතේ කවුරු වෙයිද කොයි වගේ වෙලා කොහොම හිටියද මොනව කරාද කොයි කොයි නම්ගොත් වලින් හිටියද කියන එක තමයි විස්තර හොයන්නේ ගොඩාක් ඔය අපේ බෞද්ධ කියන පේජ පව අනිත් අය පව හොයන්න පිළිවෙලා තියෙන ඒ තාලෙටනේ එහෙම කලබල වීම තේරුමක් නැති බව බුද්ධ දේශනාව පැහැදිලි කරන්නේ දැන් අර බද්දේ කරත්ත කියන සූත්‍රවලත් පැහැදිලි කරනවානේ අතීතං නාන්වා ගමේ නප්පටිකං කිය අනාගතං කියන. එතකොට අතීතය ගැන අඬන්න එපා කිව්වා. වර්තමානයේ ගේන්න වර්තමානයේ ඉන්න කිව්වා අනාගතය බලාපොරොත්තු තියාගන්න එපා කිව්වා අනාගතයට. අතීතේ ගේන්න හදන්න එපා කිව්වා. අතීතං නාන්නවා ගමේ අතීතේ මෙහි ගේන්න එපා. එතකොට නප්පටිකංකේ අනාගතං අනාගතයේ ප්‍රාර්ථනා කරන්න එපා කිව්වා. එතකොට යදතීතං පහිනන්තං අතීතේ මොකක් වුණත් ඒක දැන් ඉවරයි. ඒ කිව්වේ දැන් මේ මේ ඊයේ පෙරේදා මේ අවුරුදු දෙක තුනකට වෙච්ච දේවල් ගැන නෙවෙයි මේ කියන්නේ. ගිය ආත්මේ ඉඳන් අපි හොයනවා. පරම්පරා ගානක් කොහෙද තිබ්බේ කියලා හොයලා යනවනේ අපි. මේ මෝහන එහෙම කරගෙන පිටිපස්සට පිටිපස්සට කියවගෙන යන්නේ. ඒ ක්‍රමවේද පවා අපිව අවුල් කරන දේවල් වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒවා අවුස්සන්න යන්න එපා කිව්වේ. මොකද අවුස්සන්න අවුස්සන්න කෙලෙස් වැඩෙනවා මිසක කෙලෙස් නැති වෙන්නේ නෑ අපිට. ඒ නිසා කෙලෙස් නැති වෙන විදිහට මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒ කියන්නේ අතීතයේ කොහොම හිටියද මොනවා වුණාද කියලා මෙනෙහි කර කර හිටියොත් කෙලෙස් වැඩෙනවා. අනාගතේ කවුරු වෙලා කොහොම වෙලා මොනව කරයිද කියලා හිත හිතා හිටියොත් කෙලෙස් වැඩෙනවා. එහෙනම් අතීතයත් අනාගතයත් ඔක්කොම අතහැරලා මේ වෙලාවේ මම කවුද මොකද කරන්න කියලා හොයන එකත් මම නැත්තම් කොහේ ඉඳලා මෙතෙන්ට ආවද කවුරු වෙලා කොහොම ඉඳලා මෙතෙන්ට ආවද කියලා විදියක් අපි හොයනවනේ ඒ ඔක්කොම අතාරින්න කියලා කිව්වේ දැන් මෙතන මේ වෙලාවේ යමක් ඇති වෙලා නැති වෙනවද අන්න ඒ දේ අනුව නුවණ මෙනෙහි කරන්න නුවණ ගන්න කියලා බුදුහාම දේශනා කරේ අවුල හදාගෙන පැටලෙන එක නවත්තන්න. එතකොට යම් විදියකට මෙනෙහි කරාම කෙලස් නැති වෙනවද ඒ විදියට මෙනෙහි කරන්න කිව්වා ඒකට කිව්වා යෝනිසෝ මනසිකාරය කියලා යම් විදියකට මෙනෙහි කරොත් කෙලස් හැදෙනවද එහෙම මෙනෙහි කරන්න එපා කිව්වා ඒක අයෝනිසෝ මනසිකාරය එතකොට එහෙම තමයි නුවණින් දකින්න කියලා කිව්වේ. ඒක දස්සන පහතබ්බ කියලා සාකච්ඡා කරා. ඊට පස්සේ කතා කරා සංවර ප්‍රහාණය සම්බන්ධව. සංවර ප්‍රහාණය කියලා කිව්වේ මේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම. පටිසංකායෝනිසෝ චක්කේන්ද්‍රිය සංවර සංගතෝ විහෙරති. ඒ කියන්නේ ඇහැ චක්කේන්ද්‍රිය සංවර කරගෙන වාසය කරනවා. එහෙම චක්කේන්ද්‍රිය සංවර කරගෙන වාසය කරන කෙනාට චක්කේන්ද්‍රිය අසංවරව පරිහරණය කරන වෙලාවට පරිහරණය කරන කෙනෙකුට ලැබෙන දැවිලි තැවිලි අසහනකාරී ස්වභාවය නැති වෙලා ගිහිල්ලා ආශ්‍රව දුර වෙනවා. මොකද ඇහැ මුල් කරගෙන ඇලෙනකොට ගැටෙනකොට මුලා වෙනකොට ආශ්‍රව වැඩෙනවා. එහෙනම් ඇහැ පරිහරණය කරනවා ආශ්‍රව නූපදින විදියට. ආශ්‍රව නූපදින විදියට ඇහැ පරිහරණය කරලා අපේ ඉන්ද්‍රිය සංවරය කරනවා. එතකොට කියනවා සංවරය කියලා. ඊළඟට කන, දිව, නහය, ශරීරය, මනස පරිහරණය කරනවා සංවරයෙන් යුතුව. ගුත්තද්්වාර කියලා කිව්වේ ඒවා වසා දැමූ ඉඳුරන් නැති බවට පත් කරගන්නවල කිව්වේ ඇහෙන් දැක්කට මනාපමනාප නොහදන බව. කනින් ඇහුවට මනාපමනාප නොහදන බව. අපි මනාපමනාප හැදෙන එක සම්බන්ධව කතා කරේ රියැක්ෂන් එක සම්බන්ධව ඒ කාරණා. එතකොට සංවර කරන්න තියෙන්නේ මේ විදිහට නැවත නැවත මෙනෙහි කරලා බලන්න ඕන. මං ඇහෙන් බලලා මේ විදිහට මෙනෙහි කරොත් මේ විදිහට දැක්කොත් නේද මට කෙලෙස් හැදෙන්නේ. ඇහෙන් මේ විදිහට බැලුවොත් නේද කෙලෙස් හැදෙන්නේ. ඇහැට පේන එක වෙනම දෙයක්. පේන එකෙන් නෙමෙයි කෙලෙස් හැදෙන්නේ. හිතන විදිය අනුවයි. තජ්ජෝ සමන්නාහාරයෙන් තමයි කෙලෙස් හැදෙන්න පටන් ගන්න. ඇහෙන් දැකලා හිතා ගන්න විදිය අනුව තමයි කෙලෙස්. ඇහෙන් දැකලා හිතලා කියන විදිය අනුව තමයි කෙලෙස්. එහෙන් දැකලා හිතලා කරන විදිය අනුව තමයි කෙලෙස්. දැක්ක පමණින් කෙලෙස් හැදෙන්නේ නැහැ. ඇහුව පමණින් කෙලෙස් හැදෙන්නේ නැහැ. එතකොට ඇහැ කන නහය සංවර කරගත්තු කෙනාට ස්වභාවයෙන්ම මේ කෙලෙස් නොහැදී තියෙන වැඩපිළිවෙලකට එනවා සතර සතිපට්ඨානයේදී දේශනා කළේ ඒ කාරණාවයි කායानुපස්සනා, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා හතර පරිහරණය කරන්න කිව්වේ මේ ඇහැකනාසය දිව ශරීරය මුල් කරගෙන අපි හදන ආශ්‍රව ටික නැති කරගන්න විදිහට නැති වෙන විදිහට සතර සතිපට්ඨානේ වඩන්න කිව්වේ කෙලෙස් නැති වෙන විදිහට. එතකොට ආපහු කියනවා මේ පටිසේවන පහ තමයි ආශ්‍රවයේ මේ ආශ්‍රව ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් බලන්න කියලා කියන්නේ ආහාරය ඇඳුම් පැළඳුම් ආවාස ගෙවල් දොරවල් දෙහෙත් හේතාදී මේ සිව්පස පරිභෝගය නැත්තම් ගිහි පැවිදි අපි දෙපැත්තම පරිහරණය කරන පරිභෝජනීය වස්තු කුමක් අරමුණු කරගෙන පරිහරණය කරනවාද කියලා නුවණින් බලබලා මෙනෙහි කර කර පරිහරණය කරන්න කිව්වා. එතකොට කෙලෙස් හැදෙන්නේ නැහැ කියලා. මේකේ පර්පස් එක දකින්න කියලායි අත්‍තරම කියන්නේ. දැන් මේ ආහාර පරිහරණය කරනකොට ඇඳුම් පැළඳුම් පරිහරණය කරනකොට ඒවා මොකද්ද මේ පරිහරණය කරන්න තියෙන හේතුව? අරමුණ මොකද්ද? කියන එක දකින්න කියන දැන් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රත්‍යපරිහරණයේදී වර්තමාන ප්‍රතිවේක්ෂාව සහ අතීත ප්‍රතිවේක්ෂාව කියලා දෙකක් තියෙනවා. වර්තමාන ප්‍රතිවේක්ෂාවේ තියෙන්නේ ඒ පරිහරණය කරන වෙලාවේදී ඒ දේ පිළිබඳ මෙනෙහි කරන එක. එතකොට දැන් ආහාරය නම් මේ ආහාරය ශරීරය පවත්වන්නයි ගන්නේ නැටුම් ගැමිය වැයුම් පිණිස නෙමෙයි කියන ඒ මෙනෙහි කර ගැනීමට යනවා. ඊළඟට යම් කෙනෙකුට ආහාර ගන්න වෙලාවේ ඒ ප්‍රතිවේක්ෂාව කරගන්න බැරි වුණොත් අතීත ප්‍රත්‍යවේක්ෂා විදියට අතීතය මෙනෙහි කරලා අතීතය කියන්නේ දැන් අද උදේ ගත්තු ආහාරය ගැන දවල් ගත්තු ආහාරය ගැන හැන්දෑවට මෙනෙහි කරලා ඒ උදේ සහ දවල් ගත්තු නැත්නම් ඒ ආහාරයද ප්‍රත්‍යවේක්ෂා නොකරගත්තු ආහාරයද සතර මහා ධාතු වලින් හැදුණු ඇති වෙලා නැති වෙලා යන හේතුවක් නිසා හටගත්තු දිරවල යන අවසන් වෙන ස්වභාවයක් කියලා නැවත මෙනෙහි කරලා බලනවා. එහෙම මෙනෙහි කරලා බලමින් ආහාර ප්‍රත්‍යවේක්ෂාව আদি මේ සිව්පස් ප්‍රත්‍යවේක්ෂාව කරගන්නවා. එහෙම කරනකොට වෙන්නේ මොකද? ඒ දේවල් හරහා අපිට හැදෙන්න තියෙන ක්ලේශයන් ස්වභාවය ටිකෙන් ටික ටිකෙන් ටික අපි අඩු කරගන්නවා. ඒ එක විදිහක්. ඊළඟට ඉවසීම් වශයෙන් ඉවසනවා කියන්නේ දැන් අපිට දරාගෙන ඉන්න වෙන දේවල් තියෙනවා. සමහර වෙලාවට අපිට මිනිස්සුන්ගේ නපුරු අදහස් නපුරු ඇනුම් බැනුම් හරියට දරා ගන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. සමාජයේ ඉන්නකොට මේ දේවල් වැඩි. දැන් මේ ඒක හොඳට උදාහරණයක් තමයි විශේෂයෙන් ඔය අනගාരിക ධර්මපාලතුමන් කියලා තියෙනවනේ කතාවක් සිංහලයා ස්වභාවය සිංහලයාගේ ස්වභාවය ගැන සිංහලයාට වැඩ කරත් බනිනවා නොකරත් බනිනවා වැඩ කළොත් වැඩිපුර බනිනවා අපේ ගතිය ඒක අපේ ස්වභාවය ඒක සමාජයක් ඇසුරු කරනකොට අපිට අනිවාර්යයෙන්ම දෝෂාරෝපණ එනවා ගැටලු හැදෙනවා ඒවා දරා ගැනීමේ හැකියාව ඒවා දරා ගන්නවා ඉවසනවා කියන්නේ නැවත ඒවට පරිගහන්න ඒ දේවල් නැවත අවුස්ස අවුස්ස ඒක පිටිපස්සෙන් ගිහිල්ලා නැවත ඒකට මේ රිවෙන්ජ් කරන්න නෙමෙයි ඒ දේවල් ඉවසන්නේ අපේ ගුණයක් විදියට. ඉවසලා අපි ඒව දුරු කරගන්නවා. ඒ විතරක් නෙමෙයි මැසි මදුරු ආදී වදුරු අපි කලබල වෙලා බොහොම ඉක්මනට තීන්දු ගන්නවනේ ඒ වගේ දේවල් වලදී. මේ බණ භාවනා කරන්න යන උදවිය කෙලෙස් දුරු කර ගැනීමේදී අර වගේ බාහිර පාරිසරික දේවල් වලින් එන දුෂ්කරතා අපහසුතා පවා මගහැරලා ඉඳීම සම්බන්ධව ඉවසීමෙන් ඒවා බැහැර කර ගැනීම සම්බන්ධව දේශනා කරන මොකද මේ අවුගෙන් වැස්සෙන් පින්නෙන් සීතලෙන් රස්නෙන් මැස්ස මදුරුවන්ගෙන් අලිකොටි වලස්සුන්ගෙන් නපුරු මිනිස්සුන්ගෙන් අපිට ඇතිවෙන මේ ස්වභාව අපිව පරීක්ෂා කරන්න අපේ හිත පරීක්ෂා කරලා බලන්න අපේ తত্ত্বය පරීක්ෂා කරන්න එන දේවල්ය කියන තැනකින් දැකලා ඒවා අපිට ඉවසීම පුරුදු කරන්න තියෙන පාරිසරික සම්බන්ධතාව වශයෙන් දැකලා අපි ඒ දේවල් පුහුණු කරනකොට අර නොයවසා ඉඳීමෙන් හැදෙන ඒ දේවල් එක්ක සටන් කිරීමෙන් හැදෙන කෙලෙස් ස්වභාවය නැති වෙනවා. මම ලස්සන ප්‍රකාශයක් මම දැක්ක මේ කෝට් කරලා තියෙනවා අජාන් බ්‍රහ්මවංශෝගෙන් එයාමඳුරෝ කරපු කතාවකදී එක තැනක කියනවා මේ ඇයි මේ රිවෙන්ජ් කරන්න, පලිගහන්න, පලිගන්න ඔය තරම් මහන්සි වෙන්නේ වැරදි කරපු අයට කර්මයේ විසින්ම දඬුවම් ලබා දෙයි කියලා. ඒක ටිකක් දිගට හිතලා බැලුවම ඇත්ත කතාව අපි 아무තෙන් දඟලන්න ඕනේ නැහැ. මොකද අපිට යම් වැඩක් කරපු කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොන්ට ඒ ස්වභාවයෙන් ඒක විපාක දෙවි. වැඩේ තියෙන්නේ අවැඩ කරපු කට්ටියට අවැඩ කරන්න ගිහිල්ලා ඒගොල්ලොන්ට ඒ අපි බැලන්ස් කරන්න ගිහිල්ලා බනින්න හරි ගහන්න හරි ගිහිල්ලා අවසානයේ ඒගොල්ලෝ නිසා අපිත් කර්ම රැස් කරගන්නවා. අපි නිසා ඒගොල්ලෝ කර්ම රැස් කරගත්තා වගේම අපි ඒගොල්ලෝ නිසා අපි කර්ම රැස් කරගන්නවා. ඒ නිසා අර වෛරෙන් වෛරය සංසිඳෙන්නේ කියලා එහෙම දේශනා කරෙත් ඕවා පදනම් කරගෙන. එතකොට ස්වභාවයෙන් ඒවා ඉවසා දරා ගැනීමේ හැකියාව. මොකද නපුරු වචන හරියට අපිට අහන්න ලැබෙනවා. අපිට හරියට හින් පාස් කරලා එක එක්කෙනා දොස් කියනවා. එතකොට කරත් හොඳ නැහැ නොකරත් හොඳ නැහැ. විශේෂයෙන් මේ මැස්ස මදුරුවන්ගෙන් තියෙන කරදර සීතෙන් උස්නෙන් තියෙන කරදර වලට වඩා සාමාන්‍ය අපි අසුරු කරන මිනිස්සුන්ගෙන් තියෙන කරදර ප්‍රමාණය මිනිස්සුන්ට වැඩි. ඒ දේවල් වලදී අපේ හිත ඉක්මනින් කලබල වෙන තියෙන අවස්ථා වැඩි. ඒක ගිහි වුණත් පැවිදි වුණත් තියෙන කාරණාවක්. සමහර වෙලාවට දානේ බාරගත්තත් බයිනෝ නැතත් බයිනෝ. බන කිව්වත් බයිනෝ නැතත් බනිනෝ. ওই විදිහේ දේවල් අපි කාටත් තියෙනවා. ඒ නිසා දැන් නිකවල බලන්නකෝ ඇත්තෝ බණ භාවනා කරනවා බණ භාවනා කරත් මිනිස්සු බයිනවා නැත්නම් බයිනවා. ඒක එක විදියක සමාජයේ තියෙන මානසික ලෙඩක්. අපි මේ මානසික ලෙඩට උත්තර දෙන්න ගිහිල්ලා ගැටලු හදාගන්න එපා කියන එක ඉවසීමෙන් උගන්වන්නේ මේ බොහොම ලස්සන සිද්ධියක් වෙලා තිබුණා. අවුරුදු ගානකට කලින් අපේ හක්මන පැත්තේ ආරණ්‍යයක් තියෙනවා. ඒ ආරණ්‍යයේ තිබුණා සතියක භාවනා වැඩසටහනක්. දේ වැඩසටහන සිල්මෑණි කෙනෙකුත් ඇවිල්ලා හිටියා. දවස් දෙක තුනකට විතර පස්සේ මේ සිල්මෑණිය හොඳටම දැන් ආරණ්‍යයටයි හාන්දුරන්ටයි බැන බැන යනවා. භාවනාවට සටහන් යන්න ගියා. ඕක ආරංචි වෙලා හාන්දුරෝ කියනවා සිල්මෑණිය බැන්නේ ඇත්තටම පිස්සු කියලා හාන්දුරන්ට. එතකොට ඒ හාන්දුරෝ කියනවා මේ සිල්මෑණියන්ගේ පැත්තේ ඉඳලා බැලුවොත් එහෙම ඇත්ත තමයි අපිට පිස්සු. ඒකම ඉතින් අපේ පැත්තෙන් ඉඳලා සිල්මෑණියෝ පැත්ත දිහා බැලුවොත් එයාට පිස්සු තමයි කියලා කිව්වා. ඒ නිසා මේ ලෝකයේ හැමතිස්සෙම හැමෝටම දොස් කියා ගන්නවා. මේ දේවල් තියෙන නිසා බුදුහාඳුර දේශනා කරනවා ඒවාගෙන් අපිට ඇති වෙන වෙහෙසකර බව, දුෂ්කරතා ටික නැති කරගන්න මේ විදියට ඉවසන්න කියලා මේ සීත උෂ්ණ අවුව වැස්ස පින්න ආදී දේවල් ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ මේ දවස්වල දැන් මේ සීතල ඉවර වුණා දැන් ඉතින් තාම හරි හමන්තාලේ රස්නයක් නැහෙනේ දැන් තියෙන්නේ මේ වහින එක. සීතල ඉවරුණා විතරයි වහින්න පටන් ගත්තා හිම ඉවරුණා විතරයි වහින්න පටන් ගත්තා කියලා මිනිස්සු දෙස් දෙවල් තියෙනවා. ඒ මට්ටමට හිත හැදිලා තියෙනවා. ඒක එච්චර සුදුසු නෑ. පාරිසරික ස්වභාවය අපිට ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනි පාරිසරික ස්වභාවය අපිට දරා ගන්න පුළුවන්කම තියෙන්න ඕනි වැස්සේ ස්වභාවය වහින එක හීතේ ස්වභාවය සීතල රස්නේ ස්වභාවය රස්නේ අපි ගුණයන් විදියට දිනු කරන්න ඕනි අපේ මිනිස්සු වැස්සත් බයිනෝ පැවුවත් බයිනෝ දෙස් තියෙන එක දෙස් දෙවල් තියෙන එක නිකන් ඒක විලාසිතාවක් කරගෙන තියෙන්නේ. සාප කිරිල්ල. ඒවා අපිට විපාක විදියට එන්න පුළුවනි. කාන්තාරවල ඉපදෙන්න ලැබුණොත් මොකද කරන්නේ අපි? වැහි පොදක් නැතුව වතුර පොදක් නැතුව කාන්තාරවල ඉපදෙන්න කර්ම රැස් වෙන්න පුළුවන් අපිට මේ දේවල් වලින්. පරිසරය, ස්වභාවය, පරිසර ස්වභාවය ප්‍රාණවත් කරලා තියන්නේ අවවැස්ස. ඒ දේවල් අපිට වෙනස් කරන්න බෑ. අපි ඒකට අනුව හැඩ වෙනවා මිසක අපිට මේ දේවල් වෙනස් කරන්න බැරි නිසා මේ පාරිසරික මට්ටමත් එක්ක හැප්පෙන එකද අකුසල් රැස් වෙන කර්ම රැස් වෙන කෙලෙස් වැඩෙන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපි ඉවසීම් වශයෙන් පාරිසරික මට්ටම ඉවසීම් වශයෙන් අපිට කෙලෙස් බැහැර කරගන්න උගන්වනවා. ඒක එක විදිහක්. ඊට පස්සේ දුරු කිරීම වශයෙන් දුරු කරනවා කියලා කියන්නේ මේ ඇසුරු නොකිරීමෙන් ඈත් වෙන එකෙන්. දැන් අපිට ගැළපෙන තැන් තියෙනවා නොගැළපෙන තැන් තියෙනවානේ. අපි හිතමුකෝ දැන් කැලෑවක ඉඳගෙන භාවනා කරනකොට ඒ කැලෑවේ ඉන්න ව්‍යාග්‍ර කොටි ව්‍යාග්‍රාදී සතුන් නිසා හිරිහැර පැමිණෙයි කියලා සංඥාවක් තියෙනවා නම් අපි බයේ බයේ වෙවුල වෙවුල එකට වෙලා ඉන්න ඕනේ. එතනින් ඉවත් වෙලා ගියහම ඉවරයි. අනිකුත් සතුන්ගෙනුත් එහෙමයි මිනිස්සුන්ගෙනුත් එහෙමයි විවිධ බාධක වලින් ඉවත් වෙලා ගිහිලා නිදහස් මනසකින් අපි මේ කටයුත්ත කරන්නකෝ හේතුව එහෙම නොවි නිදහස් මනසක් නැතුව ඉන්නකොට වෙන්නේ නිදහස් මනස අවුල් වෙන්න අර පරිසරයේ හේතු වෙනවා. හේතු වෙලා අපි ප්‍රශ්න හදාගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ තැන් වලින් ඈත් වෙන්න කියලා. ඒවට අහු වෙන්න එපා කියලා. ඒ තැන් වලින් ඉඳීමෙන් අපිට ගැටලු හැදෙනවා නම් ඒ තැන් වලින් ඉවත් වෙන්න කිව්වා. ඒකෙදි යා යුතු නොයා යුතු තැන් ගෝචර අගෝචර ස්ථාන සම්බන්ධ පවා අපි දැනගන්න ඕන. යම් තැනකට ගියාම කෙලෙස් හැදෙන්න හේතු වෙනවා නම් ඒ තැන් වලට නොගෙහින් ඉන්න කිව්වා. ගියාට කමක් නැහැ යනවා නම් කෙලෙස් නොහැදෙන තාලෙට ඉන්න ඕන. ඒ විදිහට ඉන්න බැරි නම් නොගෙහින් ඉන්න එක තමයි වඩා සුදුසු. මේ කියන්නේ දේවල් වලින් පැනලා යනවා කියන එක නෙමෙයි. දුරු කිරීම වශයෙන් නොගැලපෙන දේවල්, භයානක දේවල්, පරිහරණය නොකර ඈත් වී ඉඳීමෙනුත් අපිට කෙලෙස් බැහැර කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වරදවා ගන්න එපා දැන් මේ එහෙනම් දැන් මිනිස්සු එක්ක කතා කරොත් කෙලෙස් හැදෙන නිසා කතා කරන්නේ කියන ඔහොම තැන් වලින් පටලවා ගන්න එපා. අපි පරිසරය ඇසුරු කරනවා අපේ පැත්ත පරිස්සම් කරගෙන. ඊළඟට ආයෙත් කතා කරනවා මේ දොස් දැකීම් වශයෙන් වීරියෙන් බැහැර කරන්න තියෙන අකුසල නැත්නම් ආශ්‍රව ටිකක් තියෙනවා. මොනවද? කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතර්ක බැහැර කරන්න කියනවා. දැන් අපේ ඔය නුවණින් දැකලා ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරලා බැහැර කරලා දුරු කරලා උත්සාහ කරන්නේ කාම ව්‍යාපාදාදී විතර්ක දුරු කරගන්න. හැබැයි සමහර වෙලාවට මේ දේවල් කරාට එක සැරේට මේ කාම විතර්ක සමහර අවස්ථාවල් තියෙනවා බරපතල මට්ටම් දුරු වෙන්නේ නැති වෙලාවල්. ඒ අවස්ථාවල් ඒ වගේ ආදීනව දැකලා ඒ වගේ තියෙන භයානකකම දැකලා දැන් අර කාමයේ ආදීනම කොයි වගේද කියලා බුදුහාමුදුරේ දේශනා කළා තියෙනවා තරහේ ආදීනම කොයි වගේද කියලා දේශනා කළා තියෙනවා ඒ විදිහට දොස් දැකලා ඉවත් කරගන්නලු කාම විතර්ක විහිංසාව හිංසා විතර්ක ව්‍යාපාද විතර්ක දුරු කරගන්නලු විනෝදණයෙන් බැහැර කරනවා කියන්නේ ඒකට දොස් දැකීම් වශයෙන් කෙලෙස් බැහැර කරන හැබැයි වීරය කරන එකයි මේ කරන්නේ වීරයක් අරගෙන බැහැර කර ගැනීම ඊළඟට භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු කොටසක් විදියට දේශනා කරනවා විවේකයෙන් විවේක මනසකින් යුතුව නුවණින් මෙනෙහි කරලා බලමින් නොඇලීමෙන් නොගැටීමෙන් නිවනට ඇඹුරු වෙච්ච මනසකින් බොජ්ජංග සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛාදී විදිහට මේ බොජ්ජංග ධර්මයන් වඩන එක මෙනෙහි කරන එක නුවණින් බලන එක ඒ විදියට බලමිනුත් ආශ්‍රව දුරු කරගන්න පරිහරණය කරන්න කියලා දේශනා කළා. ඉතින් මේ මේ හැම ආකාරයකටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ ක්ලේශයන් බැහැර කරගන්න තියෙන අවස්ථාවල් විදියට. සබ්බාසව සූත්‍රයේ තියෙන කාරණා ටික ඔය කෙටියෙන් මතක් කරේ මාතෘකා වශයෙන් එහෙම මෙනෙහි කරනකොට මේ කියන ක්‍රමවේදය දැන් සබ්බාසව කියලා කියන්නේ සියලු ආශ්‍රවයන් දුරු කරගන්න තියෙන පරයය කියන අදහසින්නේ. එහෙම මෙනෙහි කරද්දී යම් ක්ලේශයක් තියෙනවා නම් ඒ ක්ලේශය දුර වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම ඒ පිළිවෙල අනුගමනය කරද්දී. ඉතින් දැන් ඒ කාරණා සම්බන්ධව ඇත්තන්ට තව කතා කළ යුතුමක් තියෙනවා නම් කතා කරමු. සමිනාස ඔබanse මතක් කර ඔය කාමවිතක්ක ව්‍යාපාදිතක් නිසාරිතක්ක එක කියනකොට මට හිතට ආවේ දැන් මම කල්පනා කරේ ඉස්සර දැන් කාමයන් සම්බන්ධව කාමයන් ගැටියල ගැලිලා හිටියාම කාමාශ්‍රය තියෙනවා කියලා අපිට තේරෙනවා. වගේම අවිද්‍යාවෙන් දැන් අපි තම මොහෙන් එක එක ඒවා කර කර මේ සම්ප්‍රපලාප කර කර හරි මොනාරි කර කර ඉන්නකොට අපිට එතකොට ඒක සම්බන්ධව අවිද්‍යා අනිත් විපල්ලාසත් ඇවිල්ලා ඒකට එකතු වෙලා ඒක මෝහය සම්බන්ධව අවිද්‍යා ආශ්‍රවේ කියන එක එනවා කියන එක තේරෙනවා. එතකොට මට හිතුනේ මේ දැන් ද්වේෂය සම්බන්ධව ලෝභ ද්වේෂ මෝහ දෙකටම එනවා. නමුත් මැද තියෙන ද්වේෂය සම්බන්ධව ආශ්‍රවයක් එකක් එන්නේ නේද වගේ එකක් එහෙම එහෙමට කෙලින්ම ආශ්‍රව හතරට ඒ ද්වේෂ සම්බන්ධ වෙලා එන මේ ආශ්‍රවයක් නෑ වගේ එකක් තමයි මට හිතුනේ ඒක පොඩ්ඩක් සාකච්ඡා කරලා බලන්න තේරෙනවා සමයි මට පැහැදිලි නෑ හරියටම මොකක්ද එතනින් අදහස් වෙන්නේ කියලා ආ එතනින් අතර මම මම මට මට හිතච්ච අදහසක් සාමනසේ කරන්නේ මම මේ මේ වෙලාවේ මේ මොහොතේ හිතච්ච එකක් දැන් මට හිතුනේ නිකන් සාමාන්‍යයෙන් දැන් අපේ මේ අකුසල මූලයන්නේ මේ ලෝභ ද්වේෂ මෝහ. එතකොට දැන් අර අතන අපි කතා කරපු කාම විතක් ව්‍යාපාදිතක් විහිසාවිතකත් එතන යන්නේ අතරම ලෝභ ද්වේෂ මෝහ සම්බන්ධ පාරවල් තුනකනේ යවෙන්නේ. එතකොට දැන් ආශ්‍රව හැටියට ගන්නකොට කාමාශ්‍රව කියනක ලෝභය සම්බන්ධයෙන් එනවා ඒක. ඊට පස්සේ මෝහය සම්බන්ධයෙන් අවිද්‍යා ආශ්‍රව කියන එක එනවා. එතකොට අර දික්ටි ආශ්‍රවය, භව ආශ්‍රවය කියන දෙක ද්වේෂය සම්බන්ධව සහභාග මේකට සම්බන්ධ වෙනවද කියන එකක් වගේ තමයි ආවේ මගේ හිතට. ඒක තමයි ප්‍රශ්නයක් හැටියට අපි මේක පොඩ්ඩක් ඒක අදාළ නැත්නම් අපිට අයින් කරලා ඉස්සරහට යන්න පුළුවන් සන්නස්තේවසන්නයි. එතෙන්දී මේ කාම ආශ්‍රව කියන තැනටම තමයි ඇලීම සහ ගැටීම කියන ලෝභ සහ දෝෂ කියන දෙකම එකතු වෙන්නේ. ඇත්තටම දැන් ඔය තණ්හාව ගැන කතා කරනකොටත් තණ්හාව කියන්නේ දැන් අපිට හිතෙන්නේ මේ ආසා කරන බව ඊළඟට ඇලෙන ගතිය තමයි තණ්හාව කියලානේ. නමුත් ධර්ම විස්තරයට යනකොට ඇලීමත් තණ්හාව, ගැටීමත් තණ්හාව. කාමයේහි දෙපැත්ත තමයි ඇලීම සහ ගැටීම. එතකොට අපි ඇලුනත් තණ්හා කරනවා, ගැටුනත් තණ්හා කරනවා. ඒක තමයි තණ්හා ජනිත පුරුසං කියලා බුදුහාමර එක තැනක දේශනා කරනවා. එතකොට තණ්හාව හදන්නේ මේ ඇලීම සහ ගැටීම කියන කාරණා දෙකත් මුල් කරගෙන ඒතර කාම ආශ්‍රව කියලා කතා කරද්දී ඇලීම සහ ගැටීම දෙකම එකම මාතෘකාව ඇතුලේ සම්බන්ධතාවයක් තියෙනවා. ස්වාමීන් පොඩි පොඩි දෙයක් මම ළඟදී මගේ ඔෆිස් එකේ වැඩ කරන සෙක්‍රටරි මාත් එක්ක කතා කරගෙන ඉන්න කීප දෙයක්. එයා කියනවා සමහර වෙලාවට කෙනෙක් හිතලා හරි හිතන්නේ නැතුව හරි මොන හරි කියනවලු කිව්වහම අපිට හිත රෙදෙනවා නම් අපි ඕක ගැන ඉතින් උදේ ඉඳන් හැන්ද වෙනකම් හිත හිතා ඉන්නවලු. හැබැයි එයා කියනවා හැබැයි කීප මනුෂ්‍යට එක මතක නැති ඇතිලු කීප මනුෂ්‍ය සන්තෝෂෙන් ඉන්නවලු. අපි නිකන් දුක් විඳිනවා කියලා. ඒක ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේට කතා කියනකොට මට මතක් වුණේ අපි කොච්චර අනවශ්‍ය දේවල් හිතනවාද කියලා. ඒ මිනිස්සුන්ට නුවණ තියෙනවද? අනිත් එක සාමාන්‍ය මේ බොහොම ජෙනරල් දේවල්නේ. එතකොට ඕන කෙනෙකුට පේනවා මේ සමහරලාට අපි ඔය මේ අපි හිතන ඒවා අනිත් අය හිතන්නේත් නැතුව ඇතිනේ. දැන් අපි හිතමු යම් කෙනෙක් හම්බ වෙන්න ගියාම ඒ අනකොට අපිට හිතෙනවා මෙයා මෙහෙම කරයිද දන්නේ හරම කරයිද දන්නේ මෙහෙමයි මේ කියලා අපි ජජ්මන්ට් එකක් අපේ හැදෙනවානේ. නමුත් ගියාට පස්සේ බොහොම ප්ලසන්ට් විදියට මේ මනුස්සයා පිළි අරගෙන ඒ බොහොම කාරුණික බවක් තියෙනවා. අන්තිමට දැන් සම්පූර්ණ අපේ චිත්‍රය වෙනස් වෙනවානේ. කියන්නේ పూర్ව නිගමන, ජජ්මන්ට්, ඊට පස්සේ රියැක්ෂන්ස් ඒ හැමදේම අපිට යම් යම් ප්‍රමාණයේ අපිට ගැටලු හදනවා ඇත්තටම. අපි අපි දේවල් ඉන්ටර්ප්‍රිට් කරන විදියට ඒ විදිහනම සමට ක්ලේශ ක්ලේශ ඇති වෙනවනේ ගොඩ අපි නිකන් හිතේ. සංකාර හදනවා සංස්කරණය කරනවා නේ ඔක්කොම අපේ මම මේ පෞගේ කාලේ මතක් කරා මතකනම් අපි කරන ඩෙෆිනිෂන්ස් ඉන්ටර්ප්‍රිටේෂන්ස් හැමතිස්සෙම අපිට බාධා කරනවා. ඒක මේ මගේ පුජ්‍යලික ප්‍රකාශයකින් විදියට ගන්න ප්‍රකාශයක් විදියට ගන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යම් කෙනෙක්ගේ ಗುಣ කියනවා නම් දැනගෙන දැකගෙනම කියන්න. අගුණ කියනවා නම් දැනගෙන දැකගෙන ප්‍රත්‍යක්ෂ කරගෙනම කියන්න කියලා. එහෙම කියන්න කියන්නේ අපි නැත්තම් අනිත් අයගේ ಗುಣ නසනවා ඒක අපිට මේ හානියක් වෙන නිසා. එතකොට ඒ ඉන්ටර්ප්‍රිටේෂන් දැන් අපි කෙනෙක්ගේ හොඳ හරි නරක හරි දන්නේ නැතුව ඔහෙ කියවනවා කියන්නේ. එක එක්කෙනා පිළිබඳ ඉන්ටර්ප්‍රිටේෂන් නේ. ඉතින් ඒකෙන් වෙන්නේ අපි එයාටත් හානියක් කරනවා අපිටත් හානියක් කරගන්නවා. ස්වාමීන් වහන්සේ අර මේ වහන්සේ ප්‍රත්‍යා ප්‍රත්‍යාවේක්ෂයෙන් ප්‍රහාණය කරන මේ ආශ්‍රයන් ගැන කතා කරනකොට මට ආපු තව ප්‍රශ්නයක් තමයි ප්‍රත්‍ය කියන ප්‍රවංශේ මම කතා කරා ප්‍රත්‍ය කියලා කියන්නේ ලැබෙන ආහාර පාන ඒ වගේ දේවල් කියලා. එතකොට දැන් මට තව හිතට ආපු එකක් තමයි අර හේතු ප්‍රත්‍ය කියලාත් අපි කතා කරනවානේ මේ කියන්නේ අපි ඔය පටිසමුපාද ප්‍රත්‍ය ගැන කතා කරනවානේ ඒ වගේ ප්‍රත්‍යාවේක්ෂයේන ප්‍රත්‍යකයි අතන ප්‍රත්‍යකේ යතන මොකක් හරි සම්බන්ධකමක් තියෙනවද නැත්නම් ඒක නිකන් වචන දෙකක තේරුම් දෙකක් හැටියට දෙන්නේ. සන්නයි. මෙතන ප්‍රත්‍ය කියලා කතා කරන්නේ මේ අපිට පරිහරණය කරනවා කියන අදහසින් ඇත්තටම. සිව්පස කියන අදහසනේ තියෙන්නේ. එතකොට පච්චය කිව්වේ පරිහරණය කරනවා කියන අදහසින් අතනත් හේතු ප්‍රත්‍ය කියනකොට හේතුව සහ ඵලය කියන අදහසින් එතන කතා කරන්නේ. මෙතන අදහස් කරන්නේ පරිහරණය කිරීම වශයෙන්. එතනත් පරිහරණය කිරීම තමයි වෙන්නේ. නමුත් මෙතන තියෙන්නේ මේ මේ අපි පරිභෝජනීය වස්තු විදියට අරගෙන කරන පරිහරණයේදී ප්‍රත්‍ය කියන වචනේ මෙතන යොදලා තියෙන එකට. පරිහරණය කිරීම වශයෙන් අරගෙන. තව මොකුත් තියෙනවද අපිට ඒ සම්බන්ධව කතා කරන්න? දැන් ආශ්‍රව සම්බන්ධව අපිට ඔය කතා කරපු කාරණා ටිකෙන් තමයි කතා කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ආශ්‍රව කියන ඒවා දැන් කතා කරනනේ පරිඋත්ථාන වීතික්කම වීතික්කම පරිඋත්ථාන අනුස්සය කියලා ඒවා ඒක ඒ ක්ලාසිෆිකේෂන් එකටත් දාන්න පුළුවන් නේද? පුළුවන්ද? ඒ කියන්නේ ප්‍රහාණය කිරීම වශයෙන් එන විදිහනේ කතා කරන්නේ. ප්‍රහාණය කරන ක්‍රම. තදංග ප්‍රහාණ, සමුච්ඡේද ප්‍රහාණ ආදී විදියට කතා කරනවනේ ස්ටේජස් තියෙන අතර මේකේ. තදංග කියලා කියුවේ මේ తాවකාලික යටපත් කිරීම දැන් අපි ඔය ඩම්පින්කම් එහෙම කරනකොට ලෝභ දෝෂ මෝහ කියන ස්වභාව යටපත් වෙමින් යනවනේ සමත භාවනාව එහෙම කරනකොට යටපත් වෙනවා. ඒ නිසානේ සමත භාවනාවෙන් නිවන් දකින්න බැරි. తాවකාලික යටපත් වීමකට ගිහලා නැවතමත් වෙනවා. දැන් ඔය ගොඩක් ලෞකික ධ්‍යාන වගේ ලබාගෙන තියෙන අයට වෙලා තියෙන්නේ දේවදත්ත හාමුදුරුවෝ වගේ ඇත්තන්ට උනේ අභිඥා ලබාගත්ත හැබැයි ලෞකික මට්ටමේ. ඒ නිසා ඒ ඇත්තන්ට తాවකාලිකව මේ ස්වභාවය යටපත් වුණා නමුත් මතු වුණා. ඒ නිසානේ පිරිහුනේ. ඊට පස්සේ සහමුලින් ප්‍රහාණය කර ප්‍රහාණය කර දැමීමත් නැවත නූපදනා මට්ටමට ප්‍රහාණය කිරීමත් කියන කාරණා විදියට දේශනා කරන මට ඒක ඇත්තම තොරතුරු ටික බලා ගන්න ඕනේ මේ කාරණා කීපයක් එක කතා කරන මෙන්න මේ ක්‍රම වලටයි ප්‍රහාණය වෙන්නේ කියලා. ඉතින් සාමනත් අපි මේ ආශ්‍රය ආශ්‍රයන් කරගෙන යන ගමනේ දැන් අවසාන ප්‍රතිඵලය වෙන්නේ නිර්වාණය කියන එක. ඒ කියන්නේ සම්පූර්ණ මාස්ටර්ෂය කරනවා කියන එක. එතකොට ඒ දක්වා යන ගමනේ අපි මේ ආගස්ඨංග මාර්ගයේ යනකොට ඒ ආශ්‍රයයන් ටික ටික අඩු වෙවි යන දෙයක්ද වෙන්නේ මේ ඒ කියන ආශ්‍රය මාර්ගේ වඩාගෙන යනකොට එහෙම කියලා තමයි මම හිතන්නේ තේරුම්සන්නයි. ඔව් මේ මාර්ගඵල අනුව කෙලෙස් ප්‍රමාණය අඩු වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා දේශනාවේ. කොයි කොයි ප්‍රමාණ අනුවද කෙලෙස් බැහැර වෙන්නේ කියලා. කතා කරමු ටිකක්. මේ අපි කතා කරමින් හිටියේ කොහොමද මොන මට්ටමකින්ද මේක ප්‍රහාණය වෙන්නේ කියලානේ. ඒ ඒ මට්ටම් වලින් ප්‍රහාණය වෙනකොට දර මේ සසඳනෝන මතක් කරපු කාරණා ටිකට සම්බන්ධව තියෙන කාරණා විද්‍යාවත් අත්තර කලින් මතක් කරපු කාරණාව තමයි කියන්න තියෙන්නේ අපි. ඒ ඒ අවස්ථාවල ඒ ඒ මට්ටම් වලින් කෙලස් බැහැර වෙන්නේ මෙහෙමයි කියන එක තමයි ඉස්සෙල්ලා తాවකාලිකව තදංග වශයෙන් ඊට පස්සේ ටිකෙන් ටික ස්ටේජස් වශයෙන් ගිහිලා අවසානෙට පටිප්පස්සද්ධි පහන කියන අවස්ථාවකට එනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් උදුරා දෙමුණු අවසන් වුණු අවස්ථාව කියන තැනට ඒකෙදී මේ පටිසම්භිදම්මග්ග ප්‍රකරණයේ විස්තර කරනවා කොයි මට්ටමටද මේ මගපලවලදී කෙලෙස් බැහැර වෙන්නේ කියන එක සම්බන්ධව ආශ්‍රවක්ෂේ ඥානය කියන තැනට තමයි මේ ටික කතා කරන්නේ. දැන් මේ ආශ්‍රව හතර නැති වෙන ප්‍රමාණයන් දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට ආශ්‍රව හතර නැති වෙනවා එක එක මට්ටම් වලදී සෝතාපන්න වෙනකොට සෝවාන් මගින් සෝවාන් මාර්ගයේදී දැන් අපි හැමතිස්සෙම කතා කරනවා සෝතාපට්ටි ඵලයටපත් වුනහම මේ කෙලෙස් නැති වෙනවා මේ කෙලෙස් නැති වෙනවා කියලා. ඒකෙදි මේ ඵලයටපත් වුනහම නැති වෙන ක්ලේශයක් ගැන නෙමෙයි ධර්මයේ උගන්වන්නේ. ඒක වැරදියට ගන්න එපා. දේශනාවේ හැමතිස්සෙම පැහැදිලි කරන්නේ මාර්ගයේදී ඒ කෙලෙස් ස්වභාවය නැති වුනහමයි ඵලය ලැබෙන්නේ. එහෙම නැතුව ඵලයටපත් වුනහම කෙලෙස් නැති වෙනව නෙමෙයි. ඵලය කියන්නේ කිසියම් වැඩපිළිවෙලක අවසාන තීන්දුව. එතකොට ඒ වැඩපිළිවෙල ඉවර වුනහම ලැබෙන ඵලය තමයි අපි ගන්නේ සෝවාන් සකදාගාමි විදියට. සෝවාන් මාර්ගයේදී තමයි කෙලෙස් නැති වෙන්නේ. එතන මාර්ගයේ වැඩෙන්න ඕනේ කෙලෙස් නැති වෙන විදිහට. ඒකයි ආර්ය ශ්‍රාණික මාර්ගයේ වඩන්න කියන්නේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ වැඩෙන්න තියෙන්නේ ක්ලේශයන් දුර වෙන විදියට. ඒතර මාර්ගයේදී කෙලෙස් දුර වෙන්නයි තියෙන්නේ. එතකොට සෝවාන් මාර්ගයේදී ditthyaශ්‍රවයයි අපාය ගමනීය කාමාශ්‍රවයයි අපාය ගමනීය භවආශ්‍රවයයි අපාය ගමනීය අවිද්‍යාශ්‍රවයයි දුර වෙනවා. නැවත සෝවාන් මාර්ගයේදී දික්ටි ආශ්‍රවය සම්පූර්ණයෙන් දුරු වෙනවා අපාය ගමනීය වුණු කාම භව අවිජ්ජා කියන ආශ්‍රව ටික දුර වෙනවා. අපාය ගමනීය ප්‍රමාණයට විතරයි දුර වෙන්නේ දෙන්නේ. සෝවන් ඵලයේදී, සෝවන් මාර්ගයේදී. එහෙම වුණාම ඵලයටපත් වෙනවා. ඊළඟට සකෘදාගාමි මාර්ගයෙන් කාමාශ්‍රවය නැති වෙනවා. භවආශ්‍රවයත් නැති වෙනවා. ඊළඟට ඒකට එක්ව ඉන්න අවිජ්ජාශ්‍රවයත් එතන අවසන් වෙනවා. ඊළඟට අනාගාමී ඵලයේ අනාගාමී මාර්ගයේදී ඉතිරි වෙලා තියෙන අනුශය මට්ටමේ තියෙන කාමාශ්‍රව ස්වභාවයත් භවආශ්‍රව ස්වභාවයත් ඊළඟට ඒහා සමාන කාමයේ සහ භවය හා සමාන එකතු වෙලා තිබුණු අවිජ්ජාශ්‍රව ස්වභාවයත් දුර වෙනවා. අරහත් මාර්ගයේදී තමයි අනවශේෂයෙන් සම්පූර්ණ වශයෙන් භවආශ්‍රවයයි ඉතුරු වෙලා තියෙන භවශ්‍රවයයි අවිජ්ජාශ්‍රවයයි දෙක අවසන් වෙන්නේ. ඒ නිසා තමයි අනාගාමී කෙනෙක් අය රූප භව අරූප භව කියන පැතිවලට ඇදිලා යන්නේ. මේ විදිහට තමයි මේ ක්ලේශයන් ඒ ඒ අවස්ථාවල ආශ්‍රව ටික දුර වෙන මට්ටම පිළිබඳව ධර්මයේ සාකච්ඡා කරන්නේ. ඔන්න ඔය මට්ටමට ඒ විදිහට ඒ ඒ නුවණ උපදිනකොට නැත්තම් ඒ මට්ටම් වලදී මේ විදිහට ප්‍රඥාව ඉදීම තමයි ආසවක්ඛේ ඥානය කියලා ධර්මයේ සාකච්ඡා කරා. ඉතින් අපිට තව ඒකට කතා කරන්න පුළුවන් එතන නැත්තම් මේකෙන් එන්නේ නැති කියලා මොනවා හරි ගැටලුවක් සාකච්ඡාවට. ස්වාමීන් වහන්සේ ආශ්‍රව කියන ඒවා තුනී කරන්න හරිම අමාරු වැඩක්. ඒක නිතරම ඒක සාමාන්‍ය ආශ්‍රව ආශ්‍රව දුරු කරනකොට ඒක වෙන්නේ. මත්ම ඉතින් නෑ හුඟක් හාරිසේ ඒ ආශ්‍රව වලට ඇටැක් කරන්න ඕන කියන එකයි මම හිතන්නේ. කෙලස් යුද්ධයක් නේ බුදුරජාණන් වහන්සේ කරන්න කිව්වේ. එතකොට මේ සබ්බාසව වැනි සූත්‍ර වලින් සීල සමාධි ප්‍රඥා වලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද ආශ්‍රව නැමැති සතුරා පළවා හරින්න කියලා. එතකොට ඒ ඒ ආස්ත්‍රව දුරු කර ගැනීම සඳහා ඒ ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න කියලා කිව්වා. තරහ නැමැති සතුරා දුරු කරගන්න මෛත්‍රිය නැමැති ආයුධය පාවිච්චි කරන්න කිව්වා. රාගය නැමැති සතුරා දුරු කරගන්න විරාගය හෙවත් අසුභය නැමැති ආයුධය පාවිච්චි කරන්න කිව්වා. ඊළඟට අස්මිමානය දුරු කරගන්න අනිත්‍ය සංඥාව පාවිච්චි කරන්න කිව්වා. තර්ක විතර්ක කරන ස්වභාවය දුරු කරගන්න හිතේ තියෙන එකලස්භාවය පිණිස ආනාපාන සතිය පාවිච්චි කරන්න කිව්වා. ඒ ඒ සතුරාගේ ස්වභාවයේ හැටියට අපිට ආම්පන්න දීලා තියෙනවා පරිහරණය කරන්න. ඒ නිසානේ අපි යුද්ධෙදි චතුරාංගනී සේනාවක් යොදාගන්නේ. ඇත් අස්ත්‍රිය පාබල කියලා දැන් නම් ගුවනිනුත් තියෙනවනේ. එතකොට වතුරෙන්, ගොඩබිමෙන්, උඩින් යටින් සියලු ආකාරයට ආවරණය කරලා පහර දෙන්නේ ඒ නිසා. ඒ නිසා තමයි දැන් කන බොනකොට අඳින බලඳිනකොට ගමන් බිමන් යනකොට ඇසුරු කරනකොට පරිහරණය කරනකොට මේ හැම ආකාරයකින්ම එන්න තියෙන ස්වභාවය ආවරණය කරලා සතුරාට ජය නොදී ඉන්න මට්ටමට තමයි සීල සමාධි ප්‍රඥා වැඩ පිළිවෙල හැදිලා තියෙන්නේ. ඒ සඳහා තමයි සම්මාදිට්ඨියෙන් පටන් ගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදුනේ. ඊළඟට ඒ සඳහා තමයි සීල සමාධි ප්‍රඥා කියන විදිහට මේක වර්ගීකරණය කරලා මාර්ගය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒක අමාරුයි, දුෂ්කරයි, ඒක සත්‍යයි. ඉතින් වීරය කිරීම අර භාවිතා කිරීම බහුලව කිරීම යානාවක් වගේ කිරීම තමන්ට ඒක ජීවිතය බවට පත් කර ගැනීම කියන කාරණාවලින් පැහැදිලි කරන විදිහට දේශනා කරේ ඒ හැම පැත්තක්ම ආවරණය කරගන්නනේ. ඉතින් ගිහි ජීවිතය තුළ සහ දැනට මේ ගත කරන පැවිදි ජීවිතය තුළ ඒ කරන මට්ටම ගන්න වෙහස අනුව ඒ ප්‍රමාණයට ඒ දුර්වීම සිද්ධ වෙනවා. ඉතින් අපේ අතේ වී අපේ තමයි වීරය තියෙන. අපේ අතේ තියෙන වීරයෙන් තමයි ජය ගන්න තියෙන්නේ කියන එකයි පැහැදිලිව. ඉතින් අපි ගන්න උත්සාහයේ ප්‍රතිඵල නැත්තේ නෑ ඇත්තටම. අපි ස්වාමීන් වහන්සේ උත්තර ප්‍රශ්න දෙන්නේ අපි මේ භවයේ අපි කොමාරි ආශ්‍රවයන් ටිකක් අඩු කරගත්තයි කියලා හිතමු. දැන් අපි ළඟ භවයක් ගිහිල්ලා අපව මිනිස්සෙක් වෙලා ඉපදුනහම ආපහු ඒ කාමයන්ට වැටිලා ඒ ආපහු ආශ්‍රයන් තිරිස්තරක් තිබුණටත් වැඩිය වැඩි වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවානේ මේ මාර්ගඵල අවබෝධ කරගත්තේ නැත්නම් ඒතර ඒ ප්‍රශ්නේ තියෙනවානේ එතකොට මට ඇත්තටම අර වහන්සේ කියපු මේ මාර්ගයයි මාර්ග චිත්තය බල ගැන කතා කරපු එක අන්න එක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් නම් තව පාරක් හොඳයි කියලා හිතනවා. මොකද මේ ඒකෙත් මොකක්ද ඒ දෙකේ තියෙන වෙනස වගේ තේරුම් ගන්න මේ ඒක වහන්සේලා ලස්සන තේරුම් කරා හැබැයි ඒක තව පාරක් අහන්න පුළුවන් නම් හොඳයි කියලා හිතන තේරුම් ගන්නයි. මාර්ගය සහ ඵලය කියන්නේ දෙකක් කියන එකයි මම අදහස් කළේ සහ ධර්මයේ කතා වෙන්නේ මාර්ගය කියන්නේ කරන වැඩපිළිවෙල ඵලය කියන්නේ ලැබෙන ප්‍රතිඵලය ඕක චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කරලා බලන්නකො සමුදයයි ප්‍රතිඵලයයි සමුදය කිව්වේ තණ්හාව ප්‍රතිඵලය කිව්වේ දුක එතකොට තණ්හාව සමුදය වෙනකොට දුක හට ගන්නවා නිරෝධය කියේ ප්‍රතිඵලය. මාර්ගය කියේ අරස්ඨාංග මාර්ගය. යම් කෙනෙක් සමුදය සත්‍ය තේරුම් අරගෙන මාර්ග සත්‍ය දියුණු කරනකොට ලැබෙන ප්‍රතිඵලය තමයි නිරෝධය. නිරෝධ සත්‍ය. එතකොට හැමතිස්සෙම දුක්ඛ නිරෝධය සෝවාන් මාර්ගයෙන් වෙන ප්‍රමාණය සකදාගාමි අනාගාමි අරහත් මාර්ගයෙන් වෙන ප්‍රමාණය වෙනකොට ඒ ඒ අවස්ථාවල දුක්ඛ නිරෝධය වෙනවා සෝවාන් මාර්ගයට අදාළ වැඩපිළිවෙල පුහුණු කරගෙන ගියාම ඒ පුහුණුව පරිපූර්ණ වෙච්ච මෝරපු අවස්ථාවේදී ලැබෙන ඵලය තමයි සෝවාන් ඵලය. ඒක අපි මේ වර්තමානයේදී අපි කරන විභාගාදී දේවල් එක්ක සම්බන්ධ කරලා බැලුවොත් මම හැමතිස්සෙම කතා කරන්නේ අවුරුදු 4ක උපාදියට අවුරුදු 4 තුළ ඉගෙන ගත යුතු විෂය ධාරාව ඉගෙනගෙන ගියාට පස්සේ කෙලවරේදී ලැබෙන ප්‍රතිඵලය තමයි උපාදිය. එතකොට මම ඒකේ තව පැත්තක් කතා කරා ඒ උපාදිය ගන්නේ අර කරපු විෂයමාලාවේ ඔක්කොගේම ප්‍රතිඵලයක් විදියටයි. එතකොට ඒ తত্ত্বය මාර්ගයේ තියෙන එකක් නෙවෙයි මාර්ගයද తত্ত্বයේ තියෙන එකක් නෙමෙයි මේ දෙක දෙකක්. එතකොට ඵලයේදී මාර්ගය තවදුරටත් ඉතුරු වෙලා තිබේ නම් ඵලය පිරෙහෙන්න පුළුවන්. දැන් අපි උපාදියක් මොනවා හරි විශේෂමාලාවක් ඉගෙනගෙන ඒකේ අවසානයේ ප්‍රතිඵලයේ හැටියට උපාදිය ගත්තාම අපිට BA හරි MA හරි MPhil හරි PhD හරි මොනවා හරි අපිට ඒ තියෙන ලැබුණු සහතිකය ලැබුණු తত্ত্বය කියන එක කවුරු මොනවා කිව්වත් නැති කරන්න බෑනේ. ඒ தત્ත්වය හැමම තියෙනවායි කියන. මොකද අර ඒ process එක ආපු නිසා. සෝවාන් මාර්ගයේදී මගපලවලත් මාර්ගය සහ ඵලය කියලා දෙකකට කතා කරේ මේ නිසයි මාර්ගය පුහුණු කරගෙන ගියහම කෙලවරේ ලැබෙන ප්‍රතිඵලය ඵලයයි ඒ ඵලය මාර්ගයෙන් පිටස්තරයි. ඇයි මාර්ගය තුලදී මාර්ගාංග ටික වැඩි වැඩි යනකොට කෙලවරේදී හම්බ වෙන අවසානෙට ප්‍රතිඵලයේ විදියට ඵලය ඵලය සම්පූර්ණ එකක්. ඵලය කියන්නේ අපි ඒ නිසානේ ප්‍රතිඵලය කියලා කිව්වේ යමක අවසාන උත්කෘෂ්ඨ අවස්ථාව. ඒක නැවත එහෙ මෙහෙ අඩු වැඩි කරන්න කපන්න කොටන්න වෙනස් වෙන්නේ නැති එකක්. දැන් සෝතාපන්න ඵලයටපත් උණු කෙනා පිරිහෙනවා කියලා ධර්මයක් නේ. සෝතාපන්න මා සෝතාපන්න ඵලයටපත් උණු කෙනා ඒ ඵලයෙන් පිරිහෙනවා කියලා ධර්මයක් නැහැ. හැබැයි මාර්ගයේ ඉන්න එක්කෙනා පිරිහෙනවා. මාර්ගයේ ඉන්න එක්කෙනා මාර්ගය නොවැඩුවොත් මාර්ගය නැතුව යනවා යාට. උපාදීය කරන කෙනත් උපාදීයේ මාර්ගයේ විශේෂ ටික ඉගෙනගෙන අවුරුදු ගාන ඉගෙනගෙන යනකොට මගදී අතෑරියොත් එහෙම යාට උපාදී කියලා එකක් හම්බ වෙන්නේ නැහැ නේ ආයෙත් මුලින්ම කරන්න එපේ. හැබැයි උපාදී ගත්තට පස්සේ කිසි කෙනෙකුට බෑනේ දැන් මේ උපාදියක් මෙයාට නැහැ කියලා කප්පල අයින් කරන්න මොකද අපි දන්නවනේ අපි මෙතෙන්ට ආවා කියන්නේ. ඒ වගේ. සකදාගාමි මාර්ගයේද එහෙමයි. එතකොට මාර්ගයේ ඉන්න තාක්කල් මාර්ගය පුහුණු කරන එකයි කරන්නේ. මාර්ගය පුහුණු වෙලා මාර්ගයේ කොටස් ටික ඇතෑරිච්ච දවසට තමයි ඵලය කියන එක ලැබෙන්නේ. ඉතින් මාර්ගයයි ඵලයයි කියන දෙකක් කතා කරන්නේ ඒ නිසයි සෝතාපන්න මාර්ගයේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙකෙන් පටන් අරගෙන යන ඔය කල්යාණ පෘතජන කියන මට්ටමත් එක්ක එතන ඉඳන් වැඩෙන සීල සමාධි ප්‍රඥා ස්වභාවය, ඉන්ද්‍රිය බල ධර්ම ස්වභාවය, ඒ වගේ අඩු වැඩි වශයෙන් වැඩි වීම තමයි මගපල හතරට බෙදිලා ගිහිලා තියෙන්නේ. එතකොට ඒ ඒ මට්ටම් වලදී ඒ කෙලෙස් බැහැර වෙන ප්‍රමාණය අනුව ඒ ඒ ඵලයන්ට පත් වෙන. ඉතින් දැන් මේ සෝතාපන්න මාර්ගයේදී මේ කෙලෙස් ස්වභාවය නැති වෙනවා කියලා සාකච්ඡා කරනකොට ඒ නැතිවීම දක්වා එක කරන්න ඕන. දැන් සෝතාපන්න මාර්ගයේදී දිට්ඨිය සම්පූර්ණයෙන්ම දුර වෙනවා. දිට්ඨි ආශ්‍රවය සම්පූර්ණ දුර වෙලා යනවා. අනිත් ආශ්‍රව ඉතුරු වෙනවා. ඒතර දිට්ඨි ආශ්‍රවය නැති වෙන්නේ යමක් කිරීමෙන්ද ඒ සම්පූර්ණ කිරීමෙන් තමයි දිට්ඨි ආශ්‍රවය පැහැර වෙන්නේ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන දිට්ඨි ආශ්‍රවය නැති වෙනවා. එහෙම මාර්ගය වැඩිවීමෙන් තමයි ඵලයටපත් වෙන්නේ. තව සාතිකයක් තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් කෙනෙක් මේ මාර්ගය හරියටම සිහියෙන් නුවණින් වඩාගෙන ගියොත් ඒ කෙනා ඵලයටපත් නොවි මැරෙන්නේ කියලා දේශනාවක් තියෙනවා. එතකොට ඵලයටපත් වෙලා තමයි මරණයටපත් වෙන්නේ මාර්ගය පරිපූර්ණ වෙච්ච කෙනා. මාර්ගය මගදී යන හිටියොත් එහෙම ඉතින් කරන්න දෙයක් නැතුව යනවා. මාර්ගය සම්පූර්ණ කරගත්තු කෙනා ඵලයටපත් නොවි මැරෙන්නේ නැහැ කියලා බුද්ධ දේශනාවක් තියෙනවා. මාර්ගයේදී තියෙන ක්වලිටි වෙනමයි ඵලයේදී තියෙන තියෙන தත්ත්වය වෙනමයි. දැන් නැවත අපි උපාදි මට්ටමට ගිහිල්ලා බලන්නකෝ. දැන් ඉගෙන ගන්න කාලේදී කරන රස්සාවෙන් ලැබෙන ප්‍රතිඵලය සහ පිළිගැනීම අන්ක්වොලිෆයිඩ් කෙනෙක් විදියට තමයි අරගෙන යන්නේ. එතකොට ක්වොලිෆයිඩ් වුණාට පස්සේ එයාට තියෙන වරප්‍රසාද, තත්ත්ව, බෝනස්, ප්‍රොමෝෂන්ස් ඒ ඔක්කොම වැඩි වෙනවා. ඒ විදිහ තමයි මේකෙත් තියෙන්නේ. මේකෙදිත් සෝවාන් මාර්ගයේ වඩන කෙනාට ඒ කෙනාට කියවෙන ඒකාන්තයෙන් නිවනට යනවා කියලා. එයි ඒකාන්තයෙන් නිවනට යනවා කියන්නේ බැරි මාර්ගය පිරිහෙන නිසා. මාර්ගය වඩන කෙනාට කිව්වේ සම්බෝධි පරායනයි කියලා. නිවනට හැරිලා ඉන්නවා කියලා කිව්වා මිසක එයාට කියවෙන එයා ඒකාන්තයෙන් නිවනට යනවා කියලා. හේතුව එයාගේ දුර්වලතාවයක් ආවොත් එහෙම පිරෙහෙන්න පුළුවන්. හැබැයි ඵලයටපත් වුණු කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරා නියතෝ සම්බෝධි පරායනෝ කියලා. ඒකාන්තයෙන් නිවනට යනවා කියලා. එතකොට ඵලයටපත් වෙච්ච කෙනාට 100%ක් පැහැදිලි. ඒ නිසා straight forward නිවනට මුහුණ දාගෙන යා ඉන්නේ. හැබැයි ඒකාන්තයෙන් නිවන් දකිනවා. ඒ නිසානේ කිව්වේ මේ ජීවිතයේ හෝ භව හතක් ඇතුළත අටවෙනි භවයක් නැහැ කියලා තේ භවං අට්ඨමං ආදියන්ති කියලා අටවෙනි භවයක් නැහැ කියලා දේශනා කරේ නිසා. එහෙමනම් ඵලයේ ස්වභාවය ඒකයි මාර්ගයේ ස්වභාවය ඒකයි මම හිතන්නේ මම අහපු කාරණාවට ප්‍රමාණවත් කරුණු කිව්වා. එනකට තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සරණ අනුබෝධනේ අවසර තියෙනවා මේ ඒක දැන් අත්‍තරම දැන් මාර්ගය වඩාගෙන යනකොට යම් කිසි මානසික දියුණු තත්ත්වයක් ඇති වෙගෙන යනවා ඊට පස්සේ හැබැයි අවබෝධයන් ඇති වෙනකොට ඒ කියන්නේ පල්ලචිත්තයක් ඇති වෙනකොට ඒ වෙලාවේ යම් කිසි ඒ අර කරගෙන ආපු වැඩ පිළිවෙලේ යම් කිසි ප්‍රඥා මට්ටමක් අවබෝධයක් නැති වෙන්නේ නැතිනේ එතකොට දැන් ඔය ඔය ඇති වෙන චිත්තයත් කියන අපේ හිත විඥානය එක දිගටම පවතින නැති නිසා ඒ චිත්තයත් ඒ මොහොතකින් ආපහු නැති වෙලා යනවනේ. නමුත් අර ඇති කරගත්ත අවබෝධයන් කියන එක ඒක ඒක හිටිනා ඔළුවේ. නමුත් අර මේ නමුතර විඥානයේ තියෙන ස්වභාවය නිසා මේ වෙනස් වෙන ස්වභාවය නිසා ඇතිවෙච්ච ඵලචිත්තය ඒක දිගටම පවතිනවා ගන්න. ඒ කියන අපහු එකෙන් සාමාන්‍ය කාමයකට වැටෙන්න පුළුවන් එහෙම අවස්ථාවක් වෙන්න පුළුවන් මේ පිටු මාර්ගවල සිත් ලැබුණු ලැබුකේනා. අවසන්යි. දැන් සෝතාපන්න ඵලයේ ඉන්න කෙනාට ඵලය පිරිහීමක් නැහැ. හැබැයි ඵලය පිරිහුනේ නැති වුණාට සකදාගාමි මාර්ගයේ වැඩෙන්නේ නැති තාක්කල් ඒ කෙනා සෝතාපන්න ඵලයේ හිර වෙනවා. සෝතාපන්න ඵලයේ හිර වෙනවා කිව්වේ ඒ කෙනා ඉස්සරහට වැඩෙන්නේ නැත්තම් එතෙන්දි එතන ඉඳගෙන ඒකේ ඵලචිත් චිත්තයේ කරන්න පුළුවන් ලොකු කාරණාවක් නැහැනේ එකම දේ සතර පායෙන් නිදහස් වීමනේ. එතකොට එතනින් නිදහස් වුණු ඵලචිත්තයක් තියෙන කෙනෙක් ඒ ඵලචිත්තය නැවත නැවත මනසිකාර කරමින් නැත්නම් ඒ ඵලචිත්තය තුළ චිත්ත විමුක්තිය විඳිමින් සෝත සකදාගාමි මාර්ගයේ වඩනකොට තමයි ඉදිරි දියුණුවක් සකස් වෙන්නේ. නමුත් දැන් සෝතාපන්න කෙනාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දිට්ඨිය විතරයි සම්පූර්ණයෙන් අවසන් වෙන්නේ. මිත්‍යා දෘෂ්ටි අවසන් වෙනවා. සම්මා දිට්ඨිය ස්ටැබ්ලිෂ් වෙනවා. එතකොට කාමය, භවය, අවිද්‍යාව කියන මේ දේවල් තියෙනවා. ඒ නිසානේ දේශනාවේ තියෙන්නේ අපාය ගමනීය වූ ඇලෙන ගැටෙන ස්වභාවය මුලා වෙන ස්වභාවය තමයි නැති වෙලා තියෙන්නේ. එතකොට ඒ කෙනාගේ ඵලයටපත් වුණු කෙනාගේ කාමය, රාගය, ద్వේෂය, මෝහය නිසා ඵලය හැංගෙනවා මිසක නැත්තම් ඵලය ඔහේ පැත්තකට වෙලා තිබිලා මාර්ගය සකදාගාමි මාර්ගය නොවැඩෙනවා මිසක ඵලයට හානි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසානේ දැන් ආනන්දහාමුදුරුව විශාඛා වැනි උදවිය මාර්ගය වැඩුන්නේ ඉදිරියට. ඒගොල්ලෝ අර ලැබුණු ඵලය තුල ඔහෙ හිටියා මේ සමාජයේ තියෙන දේවල් එක්ක. එතකොට ඒගොල්ලෝගේ හිත කාමයෙන් රාගයෙන් තිබුණ හැබැයි ඒ කාමයේ රාගය අපාය ගමනී එකක් නෙවෙයි. ඒ නිසා ඒගොල්ලොන්ට ඒකේ හානියක් භයානකකමක් නැහැ. මොකද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනනේ ඒකාන්තයෙන් මේගොල්ලෝ නිවනට යනවා කියලා නියත සම්බෝධි පරායන කියන දේශනාවක් තියෙනවා. එතකොට ඒකාන්තයෙන් ඒගොල්ලෝ නිවනට යනවා සතර පායට යන්නේ නැහැ. හැබැයි ඒ අය අතින් දුර්වලතා වුණානේ. දැන් කාමරාගය නිසා දරු මල්ව සකස් කරගෙන අඹ දරුවන් විදියට රැකී ආරක්ෂා කරගෙන යන ගමනක් තියෙනවා. ඒකෙදි ඒ ඒ අවස්ථාවල පිරිහීමට යනවා. මිසක ඵලය නැතිවීමක් නම් වෙන්නේ නැහැ. ඵලය නැති වෙනවා නම් ඒක ඵලයක් වෙන්න විදිහක් නැහැ. අවසාන උත්තරයක් වෙන්න බෑ එතෙන්දී. සකදාගාමී වෙච්ච කෙනාටද කාමරාගය, පටිගය කියන එක යටපත් වීමක් කතා කරන්නේ සම්පූර්ණ අවසන් වීමක් නෙවෙයිනේ. අනාගාමි ඵලයේදී තන අනාගාමි මාර්ගයේදී තමයි කාමරාග පටික දෙකේ අනුසහගත බව තියෙන ආශ්‍රව අර අනුශේය ස්වභාවය අන්ඩර්ලයින් ටෙන්ඩන්සිස් කියලා කියලා කතා කරන තැන ඒ තියෙන ස්වභාවය දුර වෙවි දුර වෙවි යන්නේ අර අලු යට තියෙන ගිනි වගේ. ඒකද නිවිනිවි යන්නේ හුලඟක් එහෙම ආවේ නැතුව, ඇවිස්සෙන්නේ නැතුව තිබුණොත් නේ. එතකොට දැන් ස්ථාවර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මට්ටමේදී මේ ටික නැති වෙනවා කියලා. ඒ නිසා ඵලයටපත් වුණු කෙනෙක් නැවත අර පැත්තට යනවා කියලා එකක් වෙන්නේ නැහැ කියලා බුද්ධ දේශනාවේ පැහැදිලි කරනවා. බහුධාතුක සූත්‍ර දේශනාව අපි කියවන වටිනා වෙලාවක ඒකෙදි පැහැදිලි කරපු එක දෙයක් තමයි සෝතාපන්න ඵලයටපත් වුණු කෙනෙක් සියලු සංස්කාරයන් අනිත්‍ය නිට්ටයයි කියලා ගන්න නම් ඒක අබහුවේයි කියලා. සෝතාපන්න ඵලයට පත්වුණු කෙනෙක් කිසිම සංස්කාරයක් නිට්ටයයි කියලා ගන්නේ නැහැ කියලා. එතකොට ආනන්තරේ කර්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා. සැප වශයෙන්, සුභ වශයෙන්, ආත්ම වශයෙන් ගන්නෙ නැහැ කියලා. ඒවා ගන්නේ ඒගොල්ලොන්ගේ අර අපාය ගමනිය නොවන මට්ටමේ. සුබේ දකින්න දැන් විශාකාවර මිනිපිරි මරුණාට පස්සේ අඬාගෙන ආපු විදිහෙන් පේනවා කොහොමද අහුවෙලා හිටියේ කියලා. ඒකෙදි පැහැදිලි වෙනවා ඒගොල්ලොන්ගේ ඒ මට්ටම බුදුහාමුදුරුව පෙන්වලා දුන්නම ටක් ගාලා ඒගොල්ලෝ නුවණ උදා කරගත්තා. ඒ කියන්නේ අර අපාය ගමනීය නොවන රාග දෝෂ මොහ ගතියෙන් ඒගොල්ලෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලොත් වැහිලා යනවා හරියට දූවිලි තට්ටුවකින් වැහෙනවා වගේ මේක පුහුණු නොකරන නිසා. ඒ කියන්නේ සෝතාපන්න ඵලයේ ඉන්න කෙනා සකෘදාගාමි මාර්ගය දියුණු කරනවා නම් එයා අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා. නැත්තම් ඵලය තුල ඔහේ තැග් ගැහෙන එක තමයි වෙන්නේ. තව සූත්‍ර දේශනාවක් තියෙනවා උදකූපම සූත්‍රය කියලා. ඒ කියන්නේ ජලයේ තියෙන ස්වභාවයේදී කියනවා කෙනෙක් යට යනවා ගියාමයි ආයෙ උඩ එන්නේ කෙනෙක් උඩට ඇවිල්ලා යට යනවා කෙනෙක් උඩට ඇවිල්ලා ඔහේ එතනම ඉන්නවා පැතිරෙන්නේ නැහැ. තව කෙනෙක් උඩට ඇවිල්ලා දියුණු වෙනවා. ඒ කියන්නේ මේ මගපල ලබන උදවියගේ ස්වභාවය පිළිබඳ දේශනා කරා. ඒ විදිහට ඒ එක එක්කෙනාගේ දියුණුව. එතකොට සමහර අය ඉන්නවා මේ ජීවිතේ සෝවාන් වෙන්න පුළුවනි. හැබැයි ඉස්සරහට වැඩෙන්නේ නැහැ. ඔහේ ඉන්නවා එතන. හැබැයි නමුත් ඒගොල්ලන්ට තව අවස්ථා කීපයක් දේශනා කරලා තියෙනවනේ. ආත්ම හතයි ජීවිත හතයි. ඒ කියන්නේ කාම භවය තුලට ආවොත් නැතේ බව මට්ටමන් ආදීන්දී අටවෙනි ආත්මයක් නැහැ කියලා. ඉතින් ඒ විදිහට ඒ දේශනාව පැහැදිලි කරනවා. ඒක තාමත් හොඳට පැහැදිලි. ස්වාමින් වහන්සේ මේ දැන් ඔබ වහන්සේ කියවනේ සෝවන් වෙච්ච කෙනෙක් මාර්ගය ඉස්සරහට වඩන්නේ නැත්නම් එයා එතනම ඉන්නවා කියලා. හැබැයි අනිත් අතට සෝවාන් වෙච්ච කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ තව ආත්ම 7යි භවයේ ඉඳ තියෙන්නේ කියලා. ඒ කියන්නේ යම් අවස්ථා එයා මාර්ගය නොවැදුවත් යම් අවස්ථාවක් නොවැදුවා හිටියත් යම් අවස්ථාවක එයාට මොකක් හරි සල්ුවක් හම්බෙන. ඒ කියන්නේ එයාට මොකක් හරි රියලයිසේෂන් එකක් එනවා මම තව ඉස්සරහට යා යුතුයි කියලා. එහෙම විය යුතු නේද ස්වාමීන් වහන්සේ? ඔව් මේක ඉබේ සිද්ධ වෙන බෑ ඇත්තට මේ ගැම්ම එන්න ඕනේ. දැන් ආත්ම හතයි කියලා කිව්වේ කාම භවයට විතරයි. කාම භවයේදී ආත්ම හතයි. ඒ කියන්නේ ජීවිත හතක් manuss ලෝකේ දිව්‍ය ලෝකේ ඉපදෙනවා ජීවිත හතක් ඇතුළත බ්‍රහ්ම ලෝකයට වගේ තැනක දීර්ඝායුෂ තියෙනවා. එතකොට එක තැනකම ඉන්න පුළුවන් දිගටම මෙහි ආත්ම හත ගෙවන කාලේ සම්පූර්ණ එහෙ ඉන්න පුළුවන් වෙයි. එතකොට ඒ වගේ තැනකදී මේ නුවණ උදා කරගන්න ධර්මය අහන්න මෙනෙහි කරන්න ඒ ඒ සපෝට් එක ලැබෙනවා. එතකොට එතනින් ගැලවිලා යෑමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතන නොවැඩුණත් ඉදිරි කාලයේ තුල යාට ඒකාන්තයෙන් නිවනට යනවා කියලා දේශනා කරනෝනේ. ඒකාන්තයෙන් නිවනට යනවා. නැවත ආයි තරකයක් නැහැ සම්බන්ධව. ඒකයි එහෙම දේශනා වෙන්නේ. නියතෝ සම්බෝධි පරායනෝ ඒකාන්තයෙන් නිවනට යනවා කියලා. එතකොට ආත්ම හත ඇතුළත ඒ ධර්මය ලැබෙනවා කියන එකයි ඒකේ අදහසක්. අතේ සසඳා වේදා ප්‍රශ්නයක් මටත් ඒක තිබිච්ච එකක් මම හිතන්නේ ඒකට උත්තරයක් අපිට ලැබුණා. මේ ස්වාමීන් වහන්සේ දැන් තව එකක් ඔක්කොම සම්බන්ධ කරලා මට ආපු ප්‍රශ්නයක් දැන් අපිට ඵලචිත්තය කියන එක අපි තුමු සෝවාන් ඵලචිත්තයක් කියන එක ඒක ඒ අර අවබෝධයෙන් නැවත නැවත මේ මෙනෙහි කරලා කොහමරි ආපහු ඒක ඵලචිත්තයන් නැංවීමේ හැකියාවක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. එතකොට දැන් මාර්ග ඒ කියන්නේ මාර්ග චිත්තයක් කියන එක අපෝ අපිටම සෝවාන් මාර්ගයේ ගිහිල්ලා ඒක වඩලා ඒ අවස්ථාව අවබෝධයෙන් ඇවිල්ලා ඵල චිත්තය ආවට පස්සේ ආපහු ආපහු යාට මාර්ග චිත්තයක් වඩනවා කියලා එහෙම එකක් ධර්මයේ කියෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ ඵල චිත්තයක් නංවනවා කියන වගේ එකක් තමයි මේ මම අහලා තියෙනවා. මේක පොඩ්ඩක් පුළුවන්ද? දැන් අපි මේ අපේ උපාධිය ගන්න අවශ්‍ය කරන විෂයපතේ ඉගෙනගෙන ගියාට පස්සේ අපි ඒ ඉගෙනගත්තු දේවල් ටික උපාධිය ගත්තට පස්සේ නැවත ඉගෙන ගන්නවා කියලා අදහසකට යන්නවට වඩා අපි කරන්නේ ඒකේ තියෙන තියරි ටික මෙන්න මේ මේ ක්‍රමයට තමයි ආවේ කියලා මෙනෙහි කළ බැලීමක් කරනවානේ. එතකොට නැවත මාර්ගයේ වඩන අවශ්‍යතාවයක් නැහැ. මාර්ගයේ මාර්ග චිත්තේ වැඩිල්ලක් නැහැ ඊට පස්සේ ඵලයටපත් වෙච්ච කෙනාට. ඵල චිත්තයේ ඉඳගෙන ඒ ඵලචිත්තය තුල ලැබුණු විමුක්තිය නැත්නම් ඵලචිත්තය ලැබුණේ යම් මාර්ගයක් ඔස්සේද ඒ තුල තමන් විමුක්තිය ලැබුද යම් ප්‍රමාණයක් ඒ ලැබපු විමුක්තිය භුක්ති විඳින එක තමයි ඵලචිත්තය නැවත නැවත මෙනෙහි කොට බලමින් කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේත් ඔය විටෙන් විට කැලෑවල් වල ගිහිලා සුමාන දෙක තුන ගත කරා කියලා අපි අහලා තියෙනවානේ ධර්මයේ කතා කරනවානේ ඒ වෙන්නේ උන්වහන්සේලා ලැබු විමුක්තිය ගිහිලා ආවර්ජනය කර කර බලනවා ඒ විමුක්ති සුවය විඳිනවා කියන එකයි කරන්නේ. එතකොට ඵලචිත්තයේදී ඵලය ආවර්ජණය කරමින් නුවණින් මෙනෙහි කරනවා විනා මාර්ගය නැවත නැවත මෙනෙහි කර කර බලන එකේ තේරුමක් නැහැ සහ වෙන්නේ නැහැ. මොකද මාර්ගය කියන්නේ කරලා ඉවර වෙච්ච දේ. දැන් ඵලය කියන්නේ තියෙන දේ. ඒතර තියෙන දේ කියන්නේ විමුක්තිය යම් ප්‍රමාණයකට ලැබෙන විමුක්තිය. එතකොට ඒ ස්වභාවය මෙනෙහි කළ බලන එක තමයි එතන අදහස් වෙන්නේ. එතකොට ඵල චිත්තයයි ඵල ප්‍රඥාවයි කියලා දෙකක් තියෙනවා. දැන් ඵලය මෙනෙහි කර කර බලනවා. එතකොට ඒ තුළ උපදින නුවණ තව තව තව තව නුවණ වඩනවා කියන්නේ ඉදිරියට මාර්ගය වැඩෙනවා කියන එකයි ඇත්තටම. එතකොට මාර්ගය පිළිබඳව නැවත මෙනෙහි කරන්න පුළුවන් වුණත් මාර්ගය මෙනෙහි කළා නැවත ආයේ වඩන්න දෙයක් ඉතුරු වෙලා නැති නිසා ඵලය තමයි එතන ප්‍රයෝජනීය පිණිස පවතින්නේ. ඵලය තමයි නැවත මෙනෙහි කර කර බලන්න තියෙන්නේ මේ මට්ටමකට මම දැන් ඉන්නවා කියන එක දැනගන්නයි. මේ අපි අපි දෙයක් ලැබුණාම අපි කරපු දෙයකින් ප්‍රතිඵලයක් ලැබුණ මේ ප්‍රතිඵලය අපි භුක්ති විඳිනවානේ. අන්න ඒ වගේ එකක්. ඒකට මේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා දැන් උන්වහන්සේලා ඔය නිරෝධ සමාපත්තියට යම සමවැදීලා බොහෝ දවසක් ඉඳගෙන ඒ විමුක්ති සෝය විඳින කෙනේ කියන්නේ ලබාගත් විමුක්ති සතිය කියන්නේ විමුක්ති සෝය විඳීම. එතකොට ලබාගත් විමුක්තිය ආවර්ජණය කර කර බලනවා මං කොච්චර ගමනකින්ද මේක ලබාගත්තේ කියලා. ඒ විදිහට මෙනෙහි කර කර බැලීම තමයි ඵලය ඵලචිත්තය පිළිබඳව දකින්නවා කියන එක මම දැනගෙන තියෙනවා. ඒක වහන්සේ ගොඩක් වටිනවා නේද? ආ විදිය කතා කරන්න තියෙන සංඝාත. අ සයනස මම මේ ධර්මයේ කියවනකොට එක තැනක අහලා තියෙනවා මේ දැන් ඔය කියන්නේ අපි තුමු දැන් කියන්නේ අපි සක්කාය දිට්ඨිය විචිකිච්ඡා වගේ ඒවා නැති කරන්න කියන්නේ සෝවාන් වගේ වෙන කෙනා කරන්න ඕනේ මේ පංච ප්‍රධාන ස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කරන එක ඊට පස්සේ දැන් එතනින් ඊට පස්සේ දැන් මට මට මතක දෙයක් හරියට හමුදුරන් කියන පොත ආපස්සරේ හමුදුර කියන්නේ නම් එතනින් ඉඳන් සම්ප්‍රදායගාමී වෙන්න මොකද මොකද කරන්න ඕනේ කියලා අහුවාම ඒකටත් කියන්නේ උත්තරම. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ තේන්දාන් ආපෝසරයක් අනාගාමී අරියත් දක්වා ගියපුවාමත් මොකද කරන්න ඕනේ කියලා ඉතින් කියන්නේ ඒකමයි. රහත් වුණාට පස්සේ නම් මට මතක නෑ ඒකම කරමින් ඉන්න එක හොඳයිද කියලා හිතන් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් එහෙම කියනවාද කියන මට හරියට මතක නමුත් ඔය උත්තරේ එහෙම කිව්වා වගේ මට මතකයක් තියෙනවා ස්වාමීන් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ ඒ කියන්නේ එතන දැන් එතකොට ඒ අනුව බලද්දී මේ එහෙමනම් ඒ කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ මාර්ගයට වැටුණා ඒ කියන්නේ ඵලයකට වැටුණත් ඒ කියන්නේ යම් කිසි ඵලයක් ලැබුව කෙනෙක් වුණත් ආයතනයක් මාර්ගයේ වඩනවා වගේ දෙයක් කරනවා වගේ දෙයක් තමයි මට එකකින් වැටෙන්නේ මේ වැටෙන්නේ ඒක නිසා තමයි මම අවිසවනාස එහෙම දේශනාවක් තියෙනවා එතෙන්දී මේ අවසානයේ රවි මහත්ය මතක් කරපු කාරණාව මාර්ගයේ වඩනවා වගේ කියන කාරණාවේදී ඉදිරි මාර්ගය මිසක පිටිපස්සෙන් ආපු මාර්ගයේ වැඩිලක් නෙවෙයි එතන තියෙන්නේ. එතකොට අහනවනේ දැන් සෝතාපන්න වෙන්න මොකද කරන්න ඕනි කියලා කියන ඇහුවාම දෙන උත්තරේ තමයි සාරිපුත් මහරහතන් වහන්සේ උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැකීමෙන් තමයි සෝතාපන්න වෙන්නේ කියලා. ඒතර සෝතාපන්න වෙච්ච කෙනා මොකද කරන්න ඕනි කියලා මතුවට ඒද එයයි. අවසානෙට රහතන් රහත් උනත් කියන එක බලන්න කියලා ඒ විදිහට. ඒ බලන්නේ මාර්ගයක් වැඩෙන්න නෙමෙයි. අර මේ නැවත නැවත මෙනෙහි කිරීමෙන් උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ ස්වභාවය රහතන් වහන්සේද නැවත නැවත මෙනෙහි කිරීමෙන් උන්වහන්සේලාට දික්ඨ ධම්ම සුඛ විහරණයම ලැබෙනවා කියලා දේශනා කරනවා. එතකොට සෝතාපන්න ඵලයටපත් වුණු කෙනා නැවත උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන්නේ ඒ කෙනාට වැඩෙන්නේ සකදාගාමි මාර්ගයට අදාළ ಗುಣ ටික. මොකද ඒ කෙනාට දිට්ඨියෙන් පහ කරගන්න ඕන දේවල් ටික ඉවර වෙලා තියෙන්නේ. අපාය ගමනීය වුණු භයානක මට්ටමේ කාමරාග පහ වෙලා තියෙන්නේ. ඉදිරියට ටික පහ කරගන්න තමයි මෙයාට මේ ටික බලන්න කියන්නේ. අනාගාමී කෙනාටත් එහෙමයි. රහත් මාර්ගයත් එහෙමයි. රහතන් වහන්සේට ඊට පස්සේ රහතන් වහන්සේ මොකද කරන්න ඕනි කියලා හැම දෙන උත්තරේ තියෙන්නේ උපාදානස්කන්ධයම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක දැක ඉන්න ඕනි කියන හැබැයි ඒ කරන්නේ රහතන් වහන්සේට මේ ජීවිතය තුළ සැපෙන් සනීපෙන් ඉන්න ඕනි නිසාය කියලා කියනවා. එතකොට එතන මාර්ගය වැඩිවීමක් නෑ රහතන් රහතන් වහන්සේ නමක් විදියට ඵලයටපත් වෙච්ච කෙනා මේක වැඩිල්ලේදී පහුගිය මාර්ගය ආපු මාර්ගය වැඩිලක් නෙවෙයි තියෙන්නේ ඉදිරි මාර්ගය වැඩිවීමයි. ඒ විදිහටයි මේකේ විස්තරය තියෙන්නේ. මට ඒ සූත්‍රය තියෙන තැන මතක නෑ. නමුත් මෑත භාගයේ මමත් ඒක කියවපු බවක් මට මතකයි. සීල සූත්‍රය ස්වාමීන් වහන්සේ. සීල සූත්‍රයනේ. ස්වාමීන් වහන්සේ තව අතන ප්‍රශ්නයක් ආවා මේ අපි අර වහන්සේ අර හිප්නොටයිස් කරලා කතා කරපු එකේදී මට මෙන්න මෙහෙම එකක් දැන් දස අපි තථාගතයන් වහන්සේ උනත් බුදු වෙන වෙලාවේ ඊට පෙර භවයන් දැක්කනේ මේ අනන්ත අනන්ත වශයෙන් දැක්කනේ තමන්ගේ පෙරපවයන් ත්‍රි දැකීම තුළ උන්වහන්සේ අවබෝධය කරගත්ත මෙතන තියෙන්නේ දුක්ඛම තමයි දුක්ඛයම තමයි කියන අවබෝධයක් ඇති වුණා. එතකොට එතනින් තමයි මම හිතන්නේ මේ බුද්ධත්වයට පැමිණෙන්න පාර වැටුනේ. කියන්නේ දුක්ඛ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පාර වැටුනේ. එතකොට දැන් අපි මාර්ගේ වඩන අපි වගේ කෙනෙකුට වුණා එතකොට අපිට එහෙම හැකියාවක් තියෙනවා නම් අපිට පරණ භවයන් බලන්න හරි පේන්න හරි අපිට ඒකෙන් අපිට පේන්නේ ඒකම නම් කියන්නේ අපිට අපි තමු පණුවෙක් කියලා හිටිය දැක්කා එහෙම නැත්නම් වෙන සතෙක් කියලා හිටිය දැක්කා ඒ වගේ එතකොට දකින්නේ එතකොට ආසාවක් ඇති වෙන්නේ නැහැ නේ මරණ හැටි දකිනවා වගේ වුණා නම් දකින්නම දුක්ඛයක් නේ එතකොට ඒක මාර්ගයේ වැඩිමිට මාර්ගයෙන් වෙන පැත්තකට හැරෙන්න අවස්ථාවක් වෙයිද කියලා මට ප්‍රශ්නයක් ආවා වහන්සේකට පොඩ්ඩක් විරුද්ධව ඔය කතා කරනකොට ඒක මට හිතුණා මේ ඔබට මාතු කරලා ගන්න ඕනේ කියලා ඔබ වහන්සේට මොකක් හරි තියෙනවද කියන අදහසක් තිරවසන්නයි. සබ්බාස සූත්‍රයේ තියෙන කාරණාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්න තියෙන අවස්ථා විදියට නැත්නම් අපිට මේ උපාදානස්කන්ධ අතීත වර්තමාන අනාගත වශයෙන් අල්ලගෙන අතීතයේ කොහොම හිටියද කවුරු වෙලා හිටියද කොයි වගේ හිටියද අර දස අව්‍යාකෘත ප්‍රශ්න කියලා 10ක් තියෙනවනේ මාළුන්ගේ පුත්තහාමුදුරුවෝ ඉදිරිපත් කරපො එන්න ඒ ක්‍රමවලට මරණයෙන් පස්සේ කෙනෙක් ඉන්නවද නැද්ද කොහේ හිටියද මොනව වෙයිද ඒ විදිහේ තියෙන තර්ක විතර්ක ගොඩකට පැටලුනහම නුවණ මුහු කරා යන්න තියෙන අවස්ථාව නැති වෙනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මාදිට්ඨිය උදා කරගන්න නම් අර ස්වභාවයෙන් ඉවත් වෙලා දර්ශන සම්පන්න වෙන්න මෙතෙන්ට මේ යෝනිසෝමනසිකාරයෙන් මෙනෙහි කළ හේතු ප්‍රත්‍යයෙන් දකින්න කියලා දැන් අතීතයේ මට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ විදිහට ඒ අතීතය පුබ්බේ නිවාසානුසුති ආදී නුවණින් ආදී මෙනෙහි කිරීම බැලීමෙන් උනේ අතීතයේද උනේ මෙයයි වර්තමානයේද වෙන්නේ මෙයයි අනාගතයේද වෙනවනම් වෙන්නේ මෙයයි කියන තැනකින් හේතුඵලයම පෙනිලා අවසන් වුණා මිසක අතීතේ මම මෙහෙම වුණා හරමුණා කිය කියා එතෙන්ට අතීතයේ මමෙක් හැදුවේ නැහැ අනාගතයේ මමෙක් හැදුවේ නැහැ ඒතර වර්තමානයේද මමෙක් නැහැ මොකද මම කියලා හදන්න බෑ හේතුවකින් හටගත්තු දෙයක් තියෙන නිසා මම කියලා ගන්න විදිහක් නැහැ එතෙන්ටයි ඒ සම්බන්ධතාවය එන්නේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ අතීතේ මම හරම හිටියා මෙහෙම හිටියා කියලා ගත්තොත් එහෙම වැඩේ වරදිනවා අපිට. එතකොට අනාගතේ මම මෙහෙම වෙයි හරම වෙයි කියන මම මාව අල්ලගත්තු එකක් නෙදී නර හේතුව සහ ඵලය නොදැක ඉන්න මම හිටපු මම ඉන්න හදන මම පිළිබඳව අල්ලගත්තු ගැටයක් තමයි අපිට වැටෙන්නේ ඒ නිසා තමයි මෙතෙන්දී බුදුහාමුදුරෝ දේශනා කළේ අතීතය ගැන අඬන්න එපා අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්න එපා වර්තමානයේ තියෙන ධර්මයන් විදර්ශනා කරන්නයි දේශනා කරේ විදර්ශනා කරනවා කියන්නේ අර හේතුඵලයට අනුව නුවණින් දකිනවා කියන එකයි පටිච්චසමුප්පන්නේ දකිනවා කියන එකයි පටිච්චසමුප්පන්නය අතීතයේද වනේ පටිච්චසමුප්පන්නයයි මේ වෙලාවේද වෙන්නේ පටිච්චසමුප්පන්නයයි අනාගතයේද වෙනවනම් වෙන්නේ පටිච්චසමුප්පන්නයයි කියන එකයි මෙනෙහි කරන්න කිව්වේ එහෙම නැතුව අතීතයේ මම මෙහෙම හිටියා අනාගතයේ මම මෙහෙම වෙයි කියන තැනකින් වෙයි දෝ කියන තැනකින් හිටියා දෝ කියන තැනකින් ආවොත් ඒක මම දැන් මෙතනත් විනාශ කරගෙන අතීත අනාගත දෙකත් අල්ලලා ඉවරයි කියන එකයි අදහස. ඒක මගේ අදහස නෙමෙයි බුදු දේශනාව. ඒක මට සම්පූර්ණ අම්මනා ස්වාමීන් වහන්සේ මම හිතන්නේ එතනින් වෙන්නේ අතන අපේ එහෙම කරන්න ගියොත් මම හිටපු විදියට කරන්න ගියොත් ඒ වගේ වහන්සේ විස්තර කරපු විදිහට මම ඒක අල්ලගත්තා එතන අත් සංඥා වැඩි වෙලා ආපහු මෙන්ත සක්කාය දිට්ඨිය කතා ගන්න එකක් තමයි වෙන්නේ මම හිතන්නේ මට උත්තරේ ලැබෙන ස්වාමීන් වහන්සේ උපාසකර ගොඩක් පිටිනවා ස්වාමීන් මේ ඇත්තටම මම ඒකේ පොඩ්ඩක් අහන්න හිටියේ මම හිතන සමාලයට උපහාසය ගැන කලින් පැහැදිලි කරලා ඇති මම ඒ මුල කොටසට හිතියේ නෑ මේ එහෙමනම් මේ සමහ වෙන්න ඕනේ සයනස් දැන් අපි සාමාන්‍යයෙන් අපි හැම වෙලාවෙම හිතන يعني අපි සාමාන්‍යයෙන් හිතන කල්පනා කරන එක විදියක් තමයි ඉතින් දැන් අපි සමහරවිට මේක කතා කරනකොට අපි කියනවා මම මේ පොඩි කාලේ මේ හිටියා මෙහෙම හිටියා මේ වගේ ශ්‍රී ලංකාවේ වීල් තල්ලු කරා මේ විභාග වලට ලිව්වා. ඉතින් හොඳට මහන්සිලා පාඩම් කරා කැම්පස් ගියා. මේ කැම්පස් එකේදී ආලුණා. වගේ ඉතින් ගොඩාක් කතන්දර කියලා නම් මේ මෑත අතීතේ ආවොත් එහෙම දැන් ඔන්න දැන් මම දවල් මේ හොස්පිටල් එකේ හිටියා රෝහලේ හිටියා වැඩ මේ වැඩපලේ හිටියා එතන මේ වගේ මේ වගේ අය හම්බුණා මම මෙහෙමයි ඒගොල්ලන්ට උත්තර දුන්නේ මම මෙහෙමයි ප්‍රශ්නේ විසඳුවේ වර්තමානයට આવොත් එහෙම මම දැන් මේ මේ ප්‍රශ්නේ අහන්න ඕනේ මේම කතා කරන්න ඕනේ ආමුදුරු දැන් මට මේ වගේ උත්තර දෙනවා කියන එහෙමත් අපිට හැඟීමක් ලැබිලා මෙහෙම තියෙනවානේ එතකොට ඉස්සරහට හිතුවොත් එහෙම දැන් මම හෙට වැඩ ගිහිල්ලා වැඩ කරලා ගිහිල්ලා කරන්නේ මේවයි මේවයි ඉතින් ආතව ඉතින් අපි ඉතින් මැරෙන්න කලින් ඉතින් මහා මේ සෝහන් වෙන්නවත් ඕනේ කිය කී ඉතින් එහෙම එහෙමත් හිතනවනේ. ඉතින් මේ ඒ ඒකත් අර ඒ ඒ ඒ චින්තනයත් සවනස ඔය කියන එකටම ඔය නුනුරණින් මෙනෙහි කිරීම ආශ්‍රව වෙන්න එකටම අයිති එකත් ඒකත් ඒ බුදුහාමුදුරු කියපු ඒ වැරදි විදිහටම මෙනෙහි කිරීමද කියලා මම පොඩ්ඩක් දැනගන්න තමයි අපි සමාලයට වහන්සේ කියලාත් ඇති. දෙන්දිත් ඇත්තටම දැන් අපිට මේ ජීවිතයේ අතීතය මෙනෙහි කළද මේ ජීවිතයේ අනාගතය මෙනෙහි කළද අපි මතක් වෙන්නේ මම ගන්නෙ මම කියන තැනකින් නම් හැමතිස්සෙම එතකොට අපේ අර නුනුනින් මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරය කියන තැනකට අපි වැටෙනවා. මොකද අතීතය දැන් මේ මෙතන පැය කළද පැය දෙකක් වෙලා ගියා. දැන් එතකොට ඒකද අතීතයට එකතු වෙනවා. එතකොට අතීතයේ මමෙක් අනාගතයේ මමෙක් අල්ලන හැමතැන මේක කලින් ජීවිත විතරක් නෙමෙයි අනාගත ජීවිත විතරක් නෙමෙයි මේ ජීවිතයද එතෙන්ට සම්බන්ධයි නමුත් අර අපි නුවණින් දන්නවනම් මේකයි මේ කියලා ව්‍යවහාර මාත්‍රයෙන් පරිහරණය කිරීම එක විදිහක් නුවණ නැතුව අනුවණින් මෙනෙහි කර ගැනීමෙන් තමයි ගැටලුව හැදෙන්නේ අපිට එතකොට මේ ජීවිතයේ අතීතය ගත්තත් උනේ උපාදානස්කන්ධය හැදුණු එකයි ඇති වෙලා නැති වෙලා ගිය එකයි අනාගතයේද වෙන්නේ මේ ජීවිතය තුළ උපාදානස්කන්ධ ඇති වෙලා නැති වෙලා යන එකයි. නමුත් දැන් අපි විවහාරය කරනකොට මම හෙට වැඩට යනවා. මට හෙට කන්න ඕනි. මට හෙට මේ වගේ දේවල් තියෙනවා කියලා ලෝක විවහාරය පරිහරණය කරනවා. හැබැයි මේ ලෝක විවහාරය පරිහරණය කිරීමේදී ලෝක විවහාරය සත්‍යයි කියන තැනකට ගත්තු කාරණාවකදී තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ හැමතිස්සෙම. දැන් බුදුරජාණන් වහන්සේටත් ලෝක විවහාරය පාවිච්චි කළා. හැබැයි උන්වහන්සේලා ලෝක විවහාරය සත්‍යවාදී විදිහට ගත්තේ නෑ. මොකද සත්‍යවාදී විදිහට ගන්න ක්‍රමයක් තිබ්බේ නෑ. ඒක යථාර්ථය නොවන බව උන්වහන්සේලා අවබෝධ කරපු නිසා. අපිට ඒ නුවණ තියාගෙන අපි පරිහරණය කරනවා නම් ලෝකයේදී අපිට මම කරනවා මම යනවා කනවා බොනවා කියන පරිහරණය කරත හැකි. හැබැයි මට නුවණ තියෙන්න ඕනේ. මං අතීතයේද හැදුවනම් උපාදානස්කන්ධ මම කියලා හැදුණනම් හැදුනේ උපාදානස්කන්ධ මුල් කරගෙනයි අනාගතයේ දෙහිමයි වර්තමානයේ දෙහිමයි කියන අර ඇතිවීම නැතිවීම හේතුඵල න්‍යායෙන් පටිච්චසමුප්පාදයෙන් අපි දැකලා නුවණ හදාගෙන තියෙන කෙනෙකුට නැවත නැවත ආවර්ජනය කරනකොට එයාට වැඩෙන්නේ මේ අතීත අනාගත සම්බන්ධතාවය කියන එක හේතුඵල රටාවක් පමණයි කියන එකෙන් තමයි නුවණ එන්න තියෙන්නේ. එහෙම නැති කෙනෙකුට තමයි අවුරුදු ගණන් පස්සට මෙනෙහි කරමින් පැටලෙන්න කරුණු හැදෙන්නේ. එහෙම නැත්තම් නුවණින් නම් බලබලා ඉන්නේ ඒ කෙනාට මේ ජීවිතය අතීතේ මතක් කරගන්න හැකිනේ අවුරුදු ගානක් අපිට මතක් කරන්න පුළුවන් දැන් අපේ බහතෝරණ කාලේ ඉඳන් මේ දක්වාම ඒ මෙනෙහි කිරීම මම මෙහෙම කළා හරම කළා අපි මෙහෙම වුණා කියලා මතක් කරාට එතන යථාර්ථයේදී මම කියලා කෙනෙක් නෙමෙයි ඇති උනේ හේතුවක් ඵලයක් කියන එක නම් නුවණට ආවේ එහෙම මම කියලා මෙනෙහි කරා කියන කේ වරදක් වෙන්නේ නැහැ එහෙම නැතුව නිකම්ම ඉන්න මමෙක් හිටි මමෙක් අනාගතයට හැදෙන මමෙක් ගැන නම් හැමදෙස්සෙම මතක් වෙන්නේ අරකම තමයි මේ වෙන්නේ කියන එකයි මට මගේ පැහැදිලිතාවේදී. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඔය පුබ්බේ නිවාසානුස්සති ඥානය වගේ දකින්න කෙනෙක් මේ එතන ඇත්තටම සීපත් වෙන්න ඕනේ මමත් නොවේ මම නොවන්නෙත් නොවේ කියන හැඟීමක්ද කියලා හිතෙනවා. අර මා එක උදාහරණයක් කියලා තිබ්බා අර එක ගිනි එක එක ඉටිපන්දමකින් තව එකක් දැල්වනකොට එතනින් ඒ මාරු වෙන එක මමත් නොවේ මම නොවන්නෙත් නොවේ ඒ වගේ මේ ආත්මවල ඇති වෙන ඇතිවීම නැතිවීම මමත් නොවේ මම නොවන්නෙත් කරන එකක් හැටියට නේද දකින්නේ කියන එක ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විස්තර කරන්න. වචන වශයෙන් නම් පැටලෙන්නේ නැති තරමට හොඳයි. දැන් ඕක සරලවම ගත්තොත් එහෙම බද්දේකරත්ත සූත්‍රවලදී එහෙම පැහැදිලි කරලා තියෙන්නේ අතීතයේ හැදුණු උපාදානස්කන්ධ අතීතයේ හදපු උපාදානස්කන්ධ නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් ගැනීම මම හිටියා කියන තැනින් ගැනීම කියන එකයි. අනාගතයේදී හැදෙනවා නම් උපාදානස්කන්ධ ඒවාද නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් ගැනීම මම වශයෙන් මම ඉඳීම වශයෙන් ගැනීමමයි. ඒතර වර්තමානයේද එයමයි. එතකොට හේතුවකින් හටගත්තු දෙයක් හේතුව නැතිවීමෙන් නැති වෙලා යනවා කියන න්‍යාය අපි ගත්තාම තව උදාහරණයක් ඔය පහනේ කතාව වගේම තව එකක් තියෙනවා දැන් ළඟදි මට හඳුනමකින් එහුණු උදාහරණයක් අපි පොල් ගෙඩියක් හිටෙව්වහම ඒකෙන් ලැබෙන ගහ එතකොට ඵලය පොල් ගෙඩිය අපි ඔය කතා කරේ අතීත කර්ම විද්‍යා තණ්හා ආදී විදියට එකතු වෙලා දැන් මෙතන අපි ලබා ගත්තා වගේ ජීවිතේ පොල් ගෙඩිය හේතු කරගෙන ගහක් හැදෙනවා. ඒ ගහෙන් ඊට පස්සේ අලුත් ඵල හැදෙනවා. එතකොට ඒ හැදිච්ච ඵලවත් ඒ ගහවත් අර ගෙඩියට අයිති නෑ. මොකද ඒක කරේ අර මූලික බීජ ටික හදලා දුන්නු එක විතරයි. ඊට පස්සේ ඒක වෙනම ක්‍රියාවලියක්. ඊට පස්සේ ඒ ඵලය හරහා එන ඒ ගෙඩි අරගෙන නැවත ආයෙ ගස් හැදෙන. එතකොට ඒ ගහේ ඒ ඒ ගෙඩියෙන් හැදෙන අලුත් ගස් වලට එතෙන්ට සම්බන්ධයක් නෑ මොකද මේක එකකින් එකක් වෙනස් දැන් මේක එක දිගට අල්ලගත්තු සම්බන්ධතාවයක් තියෙනවා නම් අපිට මේක ගලවන්න තැනක් නැතුව යනවා කන්ටිනියුේෂන් එකක් තියෙනවා නම් අතරක් නැත්තම් අනාත්මයක් නැත්තම් ආත්මය නම් දිගට දිගට පවතින්නේ එතන අපිට ගැලවිල්ලක් නැතුව යනවා එතකොට මේ පොල් ගෙඩියෙන් හටගත්තු ගහේ හැදිච්ච ඵලය මේ පොල් ගෙඩියටයි තිනේ පරණ පොල් ගෙඩියට. ඒතර මේකේ ඵලය නිසා තමයි මේක හටගත්තේ. ඒ වගේ අපි අතීතයේ හදපු අවිද්‍යා කර්ම තණ්හාවලට ගැලපෙන විදියට ඒකේ විපාක ධර්මයක් විදියට දැන් මෙතන මේක සකස් වුණා. මේ විපාකය අල්ලගෙන නැවත අපි හේතු හදනකොට මේ විපාක ධර්මය ටික පරිහරණය කරන තාලෙට හැදෙන හේතු වලින් අලුත් ඵල හට ගන්නවා. එතකොට ඒක මේ හේතුව හැදිච්ච නිසා හටගත්තු ඵල මිසක අර පරණ හේතුව නිසා හටගත්තු ඵල නෙවෙයි. ඵලය හෝ හේතුවේ කන්ටිනියුේෂන් එකක් තිබුණොත් එහෙම සංසාරේ ගැලවිල්ලක් නැතුව යනවා අපිට. එහෙමනම් අදට ඇති වගේ නේද? ස්වයංස දැන් දැන් මම කලින් අහපු එකටම ඒකට සම්බන්ධ කරලා මම මේ අහන්නේ. ස්වයංස දැන් අපි හිතමු දැන් අපි දැන් අපි දැන් පැයකට දෙකකට කලින් හරි මම දැන් මම කොතන හරි වැඩ කරා නම් ඒව ගැන හරි අපිට නිතර මේ මතකයන් එනවානේ. එතකොට එනකොට අපි අසීයෙන් හිටියොත් එහෙම ඒක අමුතුවෙන් හිතන්න ඕනේ මම එතන හිටියද නැද්ද කියලා එල්ලින්ම ඒකත් එක්කම තියෙන ඒ කියන්නේ අපි තුන් ගැටීමක් තියෙනවා නම් ඒ ගැටීම් චිත්තයත් ඔක්කොම එකම අටගෙන ඉතින් අපිට දුකක් එන්න පුළුවන් එහෙම නැත්නම් අපි කරපු විදිහව මතක කරලා අපි මේ සෑනුත් hina වෙන්න පුළුවන් නමුත් අපි සිහිය එතෙන්ට යෙදුවොත් එහෙම සානන්ද දැන් අපිට කරනවා දැන් අපි මොන හරි දෙයක් පැය කීපයකට කලින් වෙච්ච සිද්ධියක් අරගෙන ඒ සිද්ධිය දැන් අපිට බලන්න බෑනේ. ඒ සිද්ධිය නැත අහන්නත් බෑ. ඒ සිද්ධිය නැවත රස විඳින්නත් බෑ. ස්පර්ශ කරන්නත් බෑ. හැබැයි එකම කාරණාව තියෙන්නේ ඒ ගැන මතක් කරන්න පුළුවන් ආවර්ජනයක් කරන්න පුළුවන් අපිට. අන්න ඒ ආවර්ජනය කරන ගතිය තමයි රියැක්ෂන් එක බවට පත් වෙන්නේ. දැන් අපි කෝපි එකක් බිව්වනම් ඒ කෝපි එක මෙහෙමයි. එතකොට බිව්වේ කෝපි. දැන් කෝපිත් හැදිලා, බිව්වේ අයත් හැදිලා ඊට පස්සේ මනසට ඇති වුණත් මෙන්න මේ විදියට මේක කරා කියලා ඒක ඊට පස්සේ මනසට ගන්න. මනසයි අරමුණයි ඊට පස්සේ මනෝ විඥාණයයි මනෝ සම්පස්සයයි ඒ විදියට වෙලේ දිගට ඒ සිද්ධිදාමයේ රස විඳිනවා අපි. රස විඳිනවා කියන්නේ හොඳින් හෝ නරකින්. ගැටීමෙන් හෝ ඇලීමෙන්. එතකොට මේ මානසික ස්වභාවය තමයි එතන බලන්න වෙන්නේ හේතුව අපිට දැන් ඒ සිද්ධිය ඇහෙන් බලන්න බෑනේ. කනෙන් ඇහෙන්නෙත් නෑ. එතකොට රස දිවට දැනෙන්නෙත් නෑ. කිසිම විදියකින් පංච ඉන්ද්‍රියෙන් එන්නේ නැහැ. මනසෙන් තමයි, හයවෙනි ඉන්ද්‍රියෙන් තමයි ඒ කාරණාව අපිට භුක්ති විඳ ගන්න පුළුවන් වෙන්නේ. ඒක හරියට අර දවසේම හරකා මුලා කාලා ඇවිල්ලා හැන්දෑවට ගාලිලා ගල ඉඳගෙන ආමාශය තියෙන එක වමාරලා නැවත හපල ගිලිනවා වගේ වැඩපිළිවෙලක් අපේ තියෙනනේ. එතකොට දකින්න කියන්නේ එහෙමනම් අර වර්තමානයේ ඇති වෙන ස්වභාවය, මනසේ ස්වභාවය දකින්න ඒ ධර්මතාවය උනේ මොකද්ද? මනසට අරමුණක් ආවා, කෝපි බිව්වා හරි මොනවා හරි සිද්ධියක් අරගෙන ආවේ අරමුණක්නේ අපිට. මොකද අතීතේ අපි කෝපි බිව්වා හරි කෝපි බිව්වා කතා බහ කරා ඔක්කොම හරි නමුත් දැන් ඒකට මතකයක් විතරයි අන්න ඒ අරමුණ තමයි ඊට පස්සේ බලන්න තියෙන්නේ. එතකොට මොකද්ද මේ වෙන්නේ? ඇත්තටම වෙන්නේ මොකද්ද? අතීතය අරමුණු කරනකොටම සිතුවිල්ලක් හැදුණා. හැදුණු සිතුවිල්ල සිතුවිල්ලක් ඒ වෙලාවේ උපන පෙර තිබිච්ච එකක් නෙමෙයිනේ. මේ වෙලාවේ මනසත් අරමුණක් දෙක එකතු වෙලා හටගත්තු ඒ මානසිකාරය නිසා හටගත්තු මනෝ විඥානයේ ස්පර්ශය තමයි දැන් මේ සතුට හෝ දුක හෝ කියන කාරණාවට සම්බන්ධතාවය හැදේ. එතකොට මනසේ අරමුණු සහගත ස්වභාවය. කොයි වෙලාවෙත් මනසෙන් මතක් කර මතක් කර කර ඉන්න ගතිය තමයි දකින්න දෙන්නේ. ඒක හැබැයි අර විස්තරණය කළා මේක ඩිවයිඩ් කරලා බලන්න ඕන. මනසයි අරමුණයි මනෝ විඥානයයි මනෝ සම්පස්සයයි මේක තමයි මේ හැදිලා තියෙන්නේ. හැයි රූපයයි චක්කු විඥානයයි වගේ මනසයි මනෝ විඥානයයි මනසයි අරමුණයි මනෝවිඤ්ඤාණයයි මනෝ සම්පස්සයයි මේක තමයි මේ සිද්ධ වෙන්නේ කියන එක නුවණින් දැකීමෙන් තමයි එතන මේ අවස්ථාව ගලවන්න තියෙන්නේ ඒකටද අර අපි ගිය සතියේ Nirodha ගැන කතා කරා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙනේ මනසද අතීත අවිද්‍යා කර්ම තණ්හා වලින් හැදුණු එකක් සතර මහා ධාතු නිසා හැදෙන එකක්, අම්මා තාත්තා නිසා, ආහාර නිසා හැදෙන එකක්, හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඇති වෙලා නැති වෙලා යන එකක්, පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. අරමුණද එහෙමයි. මොකද මනසට සාපේක්ෂයිනේ අරමුණ. අරමුණත් ඒ විදිහට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. ඒ නිසා උපන්න මනෝවිඤ්ඤාණයද එහෙමයි, සම්පස්සයද එහෙමයි කියලා මෙනෙහි කිරීමෙන් අර ගතිය නැති වෙනවා කියන එක තමයි දේශනා කරේ. ඉතින් ওই විදිහට මනසට උපදින අරමුණු තමයි අතීතය වේවා අනාගතය වේවා අරමුණු කිරීමක් විතරනේ අපිට කරන්න පුළුවන් වර්තමානයේ විතරනේ අපි එක්ස්පීරියන්ස් කරන්නේ ඉන්ද්‍රිය පහ මුල් කරගෙන. එතකොට අතීතයත් අනාගතයත් දෙකම මතක වශයෙන් ගන්නකොට ඒ අරමුණු එන අරමුණ තමයි නැත්නම් මනස මුල් කරලා හදන අරමුණු ස්වභාවය අපි විදර්ශනා කරන්න මෙනෙහි කරන්න බලන්න කියන එක තමයි කරන්නේ. දැන් ඔය සමත භාවනාවේදීත් අපි ආනාපාන සතිය හරි මෛත්‍රිය හරි කුසියම් හෝ කමටහනක් දීලා ඒ කමටහන තුල ඉන්න කියලා කියන්නේ අර අතීතේ අනාගතේ අල්ලගෙන මෙනෙහි කරන එක නවත්තලා වර්තමානයේ හිත තියාගන්න ක්‍රමයක් තමයි බ්‍රීතින් ප්‍රැක්ටිස් ලවින් කයින්ඩ්නස් ආදී විදිහට උගන්වගෙන යන්නේ අපි. ඒතොර ඒක තුලින් ගත්ත කන්සන්ට්‍රේෂන් එකේ ඉඳගෙන තමයි විදර්ශනා වඩන්න තියෙන්නේ. හොඳමයි එහෙමනම් අපි අදට වැඩසටහන අවසන් කරමු අපි ලබන සතියේ නැවත හමු වෙනවා. එහෙමනම් ඉතින් ධර්මය සාකච්ඡා කළා බොහොම දායකත්වයක් ලබා දුන්න හැමදෙනාම අද මම හිතන්නේ ගොඩක් ෆෘට්ෆුල් වුණා දේශනා අපේ සාකච්ඡාව. ඉදිරිපත් වුණු ප්‍රශ්නත් හොඳයි හැමෝටම ප්‍රයෝජනවත්. අපි ඉදිරි දවස්වල නැවත හැම වෙලාව සාකච්ඡා කරන තුරු එහෙනම් අදට අපි අවසන් කරන හැම දිනාටම ධර්ම සාකච්ඡාවෙන් උපදවාගත්තු කුසල් ධර්ම අවබෝධයේ පිණිස උපකාරක ධර්මයක් වේවා කියලා අපි අද දවසේ සාකච්ඡාව අවසන් කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක් වේවා.